අද මම නාන විට මුලින් සීතල වතුර ඇඟට වැටෙන විට සීතල දැනෙනවා. ඒ සමගම මේ සීතලත් නැති වෙනවා කියලා හිතලා අග බලන්න ඕන කියලා හිතනකොට අර මුල් සීතල නැතුව ගියා. මම හිතුවා අග දැක්කා කියලා. සතුටුකුත් ඇති වුණා. මිෂේ මෙනෙහි කිරීම නිවැරදිදයි පහදා දෙමින් කර්ණාවෙන් කර්ණාපූර්වකව ඉල්ලමි. මේ හොඳ පරිශ්‍රණයක්. නමුත් හෙටත් නාන්න හෙටත් බලන්න. එතකොට ප්‍රශ්නේ ඉවරයි. මම කියලා දෙන්න ඕනේ නැහැ. ඒකයි අපිට වතුර කියනවා නාන්නත් වෙනවා බොහොමඩක් කාණ්ඩ වෙනවනේ. මේක හදිසි වෙන්න එපා. මේක හරිද වැරදිද ලකුණු දාගන්න විභාගයෙන් තම ලක් නැහැ. නවත නැතත් නා. හැම දෙයකම ආශේවනය කරලා නැත්නම් ඇසුරු කරන්න ඊට පස්සේ භාවිත කරලා බලන්න. භාවිත කරනමනේ ඒකම කරලම බලන්න. ඊට පස්සේ දහස්වර කරනකොට කායිවත් අහන්න ඕනේ. කේන්ද්‍ර බලන්න ඕනෙත් නැහැ. පේන අහන්න ඕනෙත් නැහැ. මේක අපිට කළ හැක්කක් නිසායි බුදුහාමුදුරුවෝ මනුස්සයෙක් මේක දීලා තියෙන්නේ. අපිට තියෙන්නේ බුදුහාමුදුරු මෙහෙම දෙයක් කියලා කියනවා පුළුවන් නම් නානකොට බලපන් කියලා පොඩ්ඩක් මේක බබාට අඳුල්ලා දෙන්න. පටන් ගන්න මෙහෙමයි කියලා ඊට පස්සේ එයා දැනගන්න ඕනේ ඒක වැඩෙන දෙයක් නම් ඒක සුභේ පිණිස පවතින දෙයක් නම් කෙලස් පිණිස නෙවෙයි නම් නැවත නැවත කරමින් කරමින් ජීවිතය අනිකයි කියලා. ඇත්තටම කියනවා නම් ඔය භාවනා ජීවිතේ එහෙම නැත්නම් මේ මොකක් හරි සංකල්පයක් අඳුර ගන්න මේ ඉස්සල්ලාම අවුල ගන්න තැන තමයි අමාරුම තැන. ඉස්ලාම දකින්නකොට අපි ගලකට ගහලා ගහලා ගහලා පළවෙනි පැලිර ගියා නම් ඊට පස්සේ ගල් පලවනවා. පළයිල පළවෙනි පැලිර ඉන්නකම් මරේ තේරෙන්නෙත් නෑ ගහලා ගහලා රිස්ස යනවා. අතාරින්නතු ගහගෙන ගහගෙන යනකොට කවදා හරි පැලිර ගියා. පළවෙනි පැලිර ගියාට පස්සේ දල්කොටයක් පනකොටත් ගහලා ගහලා ගහලා පළවෙනි පැලිර ගියා නම් ඊට පස්සේ පොඩි කැලි පලන්න ලේසියි. අර මායක දෙකට කඩා ගන්න අමාරු. අන්න වගේ මේ මුලයි මැද මැදයි විතරක් දැක දැක ඉඳලා මේ නැති වෙලා යන හැටි. ඉතින් මේකේ තියෙන సౌందර්යය තමයි නැත්නම් වටනදී තමයි ඇති වෙන තාක් ඇති වෙන්නේ දුක් නම් දුකේ නැතිවීම සප. අපි මෙතෙක්කල් දැක්කේ දුකේ ඇතිවීම සාදර වෙලා තිනවා. එතකොට අපි කාලකන්නිකමක් සාදර කරලා තියෙනවා. දැන් කියලා තියෙන කාලකන්නිකමේ නැතිවීම දකින්න පටන් ගත්තාම මේක නිකන් ලද්දා මුදා නිබ්බුතින් බුඤ්ජමානා කියලා කියන්නේ නොමිලේ ලැබිච්ච නිරුණක් අපි විඳින්න ඕන. මෙතෙක් කල සල්ලි දීලා කාලා තියෙන්නේ මේ කොස්සක් රොස්සක් කරදරයක්. ඒක නැතිලා යන තැන අපි මෙතෙක් කල හැංගිලා කියලා තියෙනවා. දැන් ඒක මත කරපුවාම ලද්දා මුදා නිබ්බුතින් බුඤ්ජමානා නොමිලේ ලද්දා වූ නිවනක් අපි ලැබේ. මෙතෙක් කල අපි කෙරුවේ ඒක ආයාසයෙන් මගහැරියා. අපේ හිත මොහා වුණා. දැන් බලනවා ඇති වෙන තාක් දුක් නක් ඇති වෙන තාක් දුකේ නැතිවීම කියන්නේ සපක්. මුචිකන්නේ බොහෝම සරල සමීකරණයක් ඔබ පෙන්ලා දීලා තියෙන්නේ. නමුත් අපි අර ඇතිවීම දකින්න තියෙන කැමැත්ත නිසා දුක වුණත් කමක් නැහැ. මොන මල උලවුවක් කමක් නැහැ. එනකොට පැනලා බදාගන්න. මොකද්ද කියලා බලන්න යන්න. ඒක යන හැටි දකින්න අපිට ස්පාසුවක් නැහැ. ඊගාවෙන එක අල්ලනවා. ඊගාවෙන එක අල්ලනවා. අන්නේ විදිහට ඇල්ලීමේ මේ අර ගෙත්තං කාර්යයේ කුඩුව දාගෙන ඊගාවට ඇදලා ගන්නවා ඊගා කුඩුවසින් ඊගාවට ඇදලා ඉතින් ගෙත්තම යනවා දිගින් දිගට නමුත් අර ඇදෙන සරපැත්තෙන් ඇදින්න පුරුදු කෙරුවා නම් ගෙත්තම් කාණ්ඩ පපුව දානවා අයි පැය ගානක් ඇදපු ගැට ගහපු අර ඇදුම් සර ගැටේ අනිත් පැත්තෙන් ඇදපු දවසේ ගෙත්තම ගලවලා ඉතින් බුදුරජාන්සේ කරරේ බණ ඉන්නවා ඔබ ගෙතපන්කො හැම දෙන්නම් වැඩේ කියලා කට්ටියට කියනවා ඔබ කොත්තර කොත්තර කොත්තර හිටුවත් කමන්නේ ඔබට මෙන්න මෙහෙම පුඩුවෙන් අදින්න එපා හිර වෙනවා කොණෙන් අරපන් ඇදපු දවසේ ඇදලා ඉවර කරන්න ඕනේ නෑ අදිනකොටම තේරෙනවා මෙතනින් අල්ලනකොටම ගැලවෙනවා ඒ නිසා කියන්නේ වළංකාරය සුමානක වැඩ කරාට පොළු කාර්යයට වරුවයි නෙලන එකයි තියෙන්නේ කොන්නක ඉඳලා එක තැනකින් පටන් ගත්තාම පොල්ල මෙහෙමයි වළඳ මෙහෙමයි කියලා ගණන් ගන්න එපා අලකොළ වැවෙනවා මාස 6ක් කැපිච්ච බියක් ගත්තාම හත් වෙලාගෙන යන එකයි තියෙන්නේ එක වරුවට කපතයි නිසා කෙලෙස් කොච්චර තිබ්බත් බය වෙන්න එපා අල්ලන්න ඕන තැන දැනගන්න. අල්ලන්න ඕන නිලේ හරියට දැනගත්තට පස්සේ සම්ප්‍රදායම යනවා. ඒ අපේ අපච්චි ඉන්න කාලේ කියන දෙයක් තමයි මේ අපි පැත්තේ රාජියෝ අරියෝ ඉන්න කඩුවන් අය පොඩ්ඩක් එහාට ගියාම හරියට මාලිගාවේ ඇත්තු නැත්නම් අලියෝ ඉන්න හරියට ප්‍රතේ මා මේ විශේෂයෙන්ම කඩුගන්නාව කෑගල්ල දෙක අතර මැද ඊට පස්සේ හරියට ඉන්න අලි වෙද්දු හිමිසු ගාව තියෙනවා කලුවරෙන් හදපු අලි අලියගේ රූපයක්. ඒක හැම නිලයක්ම දත් අද්දලා ගිල්ලලා තියෙනවා. ඊට පස්සේ අලිය උපුරුදු කරන කටකනාට ඒ රූපය අඳගෙන එක වෙනවා මෙන්න මෙවුවා මෙවුවා නිල. මේ අලිය මෙච්චර ලොකු වුණාට කන්ට්‍රෝල් කරන්නේ නිල පාකලා. ඒක නිසා යම් කිසි විදියකට අලියකට ගොඩ වෙන මිනිස්සෙක් බිල ඉල්ලුවාට පස්සේ අලිය මේ අත උස්සනකොට නගිනකොට මෙන්න මෙතන තියෙනවා ප්‍රධාන නිලයක් මෙහෙම කකුල මෙහෙම තිබෙන කකුල මෙහෙම කල් උල්ලන්නේ මෙතන නගින අලිකාරයා විදුපතිය ලඳු නගින. ඒකට අලියට ඒක කියනවා. අලිය දන්නවා දැන් ඉතින් මෙයා අනිත්යෙන් වල අලිය තිබ්බොත් දන්නවා මෝඩෙක් කියලා. හරියට නිලය ඇල්ලුවොත් එතකොට දන්නවා මෙයා දැන් ඉතින් නැග්ගේ විලුඹ තියලා ඊට පස්සේ මෙතන වැල්ලක් කරනවා. ওই පැත්තේ මහපටැංගිල තියනවා. එතනත් නිලයක් තියෙනවා. ඒකල කණේ අල්ලන්නේ හරියටම රිදෙන තැන. කණේ අල්ලන්නේ රිදෙන. ඒකට අලියා දන්නවා මේ මනුස්සයත් එක්ක දෙල්ලක් කරන්න බෑ කියලා. නගින මිනිස්සයා අතනින් පතනේ නැග්ගොත් අලිය ගන්න උඩ ඉන්නේ අලි මොඩෙක් කියලා. ඒ වගේ තමයි මේ ඕන කෙලෙසයක් විශාල වුණාට අල්ලන තැන දන්නවනම් නිලේ හරියට දන්නවනම් කොච්චර වැවිලා තිබුණත් ප්‍රශ්නයක් නෑ ඔබ ගලවන්න පුළුවන්. හැබැයි එතකන්නම් පේන්නේ මේක විශාල ගෙත්තම. අලිය විශාල සතේ. අනේ අම්මේ අපි කවදානම් මේ කෙලෙස් ගෙවම් කරන්ද කොච්චර කාලයක් ආපු කෙලෙස්ද කියලා. ඒ නිසා මේ ගුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ ඒවට කියන්නේ මෝහ පටල කියලා. සංසාර කෙලවරක් නැතුව අපි මුලමැද දෙක දැක බල බල අග නොදකලා ඇති වෙච්ච මෝහ පටල රාශියක් තියෙනවා. එක චිත්තක්ෂණයක් සතිපත් වෙනකොට මේ මෝහ පටල සියරම කැපෙනවා. එක චිත්තක්ෂණයක් සතුටක් වෙනකොට ඒ නිසා එක චිත්තක්ෂණයක් සතිය මේක හැකි දෙයක් බව අපට උපුරලක මෙච්චර කෙලස් තිබුණත් මට මේක කපන්න පුළුවන් කියලා. අනේ ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ විචිත්‍ර ධර්ම දේශනාවලින් කරන්නේ. මිනිස්සෙක් වුණාට හැම කෙනාටම බණ අහන්න වාසනාව නැහැ. හැම කෙනාටම අහලා තේරෙන්නේ නැහැ. තේරුණත් ඒක භාවනාවට යොදවන්න දන්නේ නැහැ. අන්නේ වුණාට පස්සේ පොඩ්ඩක් කරලා බලන්න එක තැනකින් කොනක් කඩලා දාන්න. එක තැනකින් පැලීලක් ගන්නකො එක තැනක අවුල ගන්නකො ඊට පස්සේ ඒකට කියනවා ආසේවණය කියලා. දැන් මේ අන්තරේ වදිනවා. මේ ඇනේ ගහන්න පුළුවන් මේකට. අවුලගත්තට පස්සේ උඩ පැන පැන කලන එකයි තියෙන්නේ. ආචාර්ය රත්යෙන් තැලෙන යකට දැක්වම පුක උඩ දම දම තලන්නේ කියලා සාමාන්‍යයෙන් කියන්නේ. උඩ හරි ජොලියක් යනවා යකේ තැලෙන යකට ඇවිත්. ඒ වගේ කෙලෙස් වල දුර්වලකම අල්ලනවා. කෙලෙස් වල දුර්වලකම තමයි නිරෝධය කියලා කියන්නේ. බඳයි මුට පටන් ගන්න දෙකයි ඒගොල්ලෝ බල කවන්න බෑ. අපේ ගලා වෙලා ඉන්න පුළුවන් තරම් මේ දෙකල් කිරුවෙත් එහෙම නෙමෙයි. ආපු කෙලෙසේ දක්නවා පටන් ගන්න දැනනවා අතක ඉන්නකොට දවසක අහු වෙනවා නිරෝධය. ඒක බොහොම අර මේ හතාගේ නිලයේ වගේ නෑ. ඒක අහුනට පස්සේ පාගපුවාම කාටවත් නලියන්නේ නෑ. ඒ දකින්නකන් අපි හිතන්නේ මේක කවදාකවත් මතු කරගන්න බෑ. ඒක ඒ තරම වැහිච්ච ගතියක් තියෙනවා. හොත් ඒක පතුරු ගහලා බලන එකයි අපි ධම්මවිචේ සම්බොජ්ජංගය කරන්නේ විචාර බුද්ධියෙන් කරන්නේ සතිය තමයි අපිට ඒකට අවස්ථා කරන් දෙන්නේ එක තැනකට පිහිය වපගත්තට පස්සේ ඊට පස්සේ පේත් පටන් අරගන්නේ ශිල්පීය ක්‍රමයක් අර අඩුවක් අඩු ෆයිට් කරන මිනිසයා හිත අතේ සුකනම්යකමක් තියෙනවා ඕන පැත්තට කඩුව එනකොට හරවන්න පුළුවන් සුකනම්යකමක් දැඩිව කඩුව අල්ලන්නත් ඕන සුකනම්ය කියලා කඩුව අංගිල දෙකෙන් අල්ලන්න බෑ වතුරයි ඉන්නේ බොහොම සැරට. ඒ නිසා කඩුව අමෝර ගන්න ඕනේ. අමෝර ගත්තට සුකනම් වෙන්නේ. ආන්නේ සුකනම් කර කර කර වැඩ කරනකොට ඒ හතුරකින් එන ඔක්කොම වළක්ව ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ නිසා සතිය තියෙන්න ඕනේ. බොහොමත් ඕනේ දෙයකට සත්‍යයක් ඉන්නකොටම ලෑස්ති ගතියක් තියෙනවා. වේදනාවක් එනකොටම ලෑස්ති ගතියක් තියෙනවා. අරමුණක් එනකොටම මුලමැද දකින්න ගතියක් තියෙනෝනේ. ඒක ගන්නේ මේ හුරුවේ බොහෝ කල් භාවිත කිරීමෙන් බහුලීගත කිරීම. ආශේවනය කරන වෙලාවේදී හැකියාව විතරයි තේරෙන්නේ. මේක මෙහෙම ඇල්ලුවොත් පුළුවන්. ඒ කියන්නේ පොල්ලෙන් එකවරකට ගන්නකොට තේරෙනවා කැඩෙනවා කියලා. ඊට පස්සේ තියෙන හොඳට බසා ගත්තා කෙල්ලවර කරලා නෙලාගෙන නෙලාගෙන නෙලාගෙන ගියාම කොච්චර අමාරු නෑ. ඒක කඩන කඩේ පස්සේ මුල මැද ඇවිල්ලා ඒක කොච්චර හිතෝ. වැඩිලා නේ. ඔය වැවිලා තිබුණට අග අල්ලනකොටම ඒක ගැහෙනවා. කෙලෙස් වල ගැහෙනවා. ඒක ඒ හැටි. අපේ දෝෂයක් නෙමෙයි. කෙලෙස් හරි තනින් ඇල්ලුවා නම් කොච්චර ලොකු එකෙක් වුණා. ඒ නිරෝධ වෙන තැන අල්ලන්න ඕන. එහෙම නැතුව අනිත් තැන් කොච්චර හයියෙන් ඇල්ලුවත් කබර පිටර ගැහුවා වගේ තේරෙන්නේ නැහැ. දැන් කිවුල කනකොට බඩ මේ මම දන්නේ මම නිකන් කතා කතා කියන්නේ මේ තල්ල බල්ල අත ගන්න. කියන තල්ල බල්ල අත ගාපුවම කියන ගෑනවා. කිවුල නිකන් හිරි වැටලා යනවා. ඉතින් කාටද සිහිය තියෙන්නේ කිඹුලෙක් කනකොට තල්ලපල්ලක නිකන් කියන කතාවට කියනවා කිඹුල කොච්චර සැර වුණත් තල්ලපල්ල අත ගන්න කියලා කියනවා පුළුවන්. නවුට කවදාකවත් කහ ගන්න බැරි දෙයක්. මෙහෙම කියලා කහන්න බැරි. ඉතින් කවුරු හරි මේ කහනවා දැක්කොත් ඌ නිකම්ම අර ගොදුර අතහැරනවා. සාමාන්‍යයෙන් ඕනේ හරකෙක්ගේ බලන්න අන් දෙක මැද කහන්න පුදුම ආසාවෙන් ඔළුව පාත් කරගෙන ඉනවා. මොකද ඌට කොහොමඩක්වත් කහ ගන්න බෑ ඒක. එතන හරකෙක් අල්ලපුවාම උඩ හොරතල් කරන්න ඕන හරකගේ මෑත ගන්න කූසෙකින් තල්ලපල් අත ගන්න. අත ගන්නකොට ඌ නැම්මිලා ඉන්නේ. ඒ වගේ කෙලෙසියක් ළඟට එනකොට අපි මේ අයින් කරන්න තමයි ඕනකම තියෙන්නේ. නමුත් ආදරෙන් තල්ලපල් අත ගන්නයි තියෙන්නේ. තල්ලපල්ල කියලා කියන්නේ ඇති වෙනවත් බලන්න. පවතිනවත් බලන්න වෙයි හොඳට බලන්න නැති එක. අල්ලගත්තට පස්සේ එතන පිහිය බහින ඇතුළට. ඉතින් ඒ වගේ බුදුරජාණන් ශ්‍රී අපිට ඔක්කොම අයින් කරන්න කියලා දිලා නැහැ. උනාස් කියන්නේ ගෙත්තම ලියන්න එපා. මෙතනින් ඇද්දොත් හිර වෙනවා, මෙතනින් ඇද්දොත් ගැලවෙනවා විතරක් ගන්නගෙන හදිසි වෙන්න එපා. හොඳට බලලා ගෙත්තම් කාටි ඔක් කරලි වල තිබ්බත් නැගිටට පස්සේ ඔයාට කොණෙන් අල්ලපන්න. අල්ලුම ගන්නේ. ඒ වගේ කෙලෙස් කැපෙන්න පටන් අරගත්තට පස්සේ ඒක ශිල්පීය ක්‍රම ඇතුලෙන් එන්න පටන් අර ගන්නවා මෙතෙක් කල් අපිමයි වැව්වේ අපි මේකෙන් විඳෙව්ව ඇතිනම් සංසාරේ බය දකින්නවනම් අරක දකින්නකොටම අල්ලනකොටම ඇත්තේ මහ විශාල ඇතේ කීකරු වෙච්චාම කොච්චර සතුටක් ඇති වෙනවද ඒ සංසාරේ පුරාට ගෙනාවු කෙලස් මේ විදිහට පට්ටු කරන්න පුළුවන් බව දන්නවනම් ඒක බුදුරජාණන්සේ කියන්නේ අඹ පොකුරක්ටම හරියට මහ නැට්ටටම ගලක් ගන්න රිද්දම කඩාන වැටෙනවා වගේ සතිය කියලා කියන්නේ එක එක gediයට ගන්නෑ ඒක මෝඩකම දුවට බලබලා ඉඳලා වල්ලේ මැදටම මෙතෙන්නම ගහනවා. ගහන්න ඔක්කොම කඩනවා. එසකොට තේරෙන පටන් ගන්නවා ගෙඩිය හැදෙන්න කොච්චර කාලයක් හදනද එච්චර අමාරු වෙන්නේ. සබ්දයක් ඇසෙන විට ඒ අරමුණු කරගෙන මෙනෙහි කරන අයුරු පහදා දෙනමින් ගෞරවයෙන් අයදී. එහි මුලැමැදාග බැලිය යුත්තේ කෙසේදයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලමු. මේකදී මම කැමති මේ නිදර්ශනයේ සක්මනීද වෙන හැටි බලන්න අපි සක්මනේ සක්මන් කර කර යනකොට ඉඳපු ගමන් කප්ටෙක් කෑ ගන්නවා ලේනෙක් කෑ ගන්නවා එතකොට අපිට තේරෙන පටක් අර ගන්නවා මේ හරියට අපි කඹේ ඇවිදිද්දි කඹේට කවුරුහරි ගැහුවා වගේ හෙල්ලිලා හිටිනවා මුළු එකම හෙල්ලිලා යනවා අර සද්දේ. එතකොට අපි දන්නවනම් මේ සද්දෙත් තමයි සක්මන් කරන්න ගියොත් අංජබදා අවුලෙ. නතර වෙලා හිටගෙන දැන් මොනවක්ද මේ සද්දේ බල්ලු එක පාට කෑ ගහන්න පටන් ගත්තා, රිලව් කෑ ගහන්න පටන් ගත්තා, ලීනු කෑ ගන්න බලන අපේ හිතත් අන්දවන්ද වෙනවා අනතුරක්ද දන්නේ නැහැ කියලා. ඒතර කරන්න කියන්නේ හිත ගන්න කියලා කරන සක්මන් කරන නතර කරලා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරන්නේ. එතකොට අර සක්මන් කර කර කරන්න ගියොත් සද්දි පැත්තට වාසී සක්මට අවාසී. සක්මන නතර කරනකොටම දන්නවා අපි දැඩි අධිෂ්ඨානය කරගෙන තියෙන දැන් එක වෙලාවට එකයි කරන්නේ දැන් කෙලිම සද්දෙට මුල් තැන දුන්න මෙනෙහි කරනවා මෙනෙහි කරනකොට සමහරලාට බඳකොට නිකන් මේ දේනා පවුලත් එක්ක රණ්ඩු වෙලා මොකක් හරි ප්‍රශ්නයක් අපේ ප්‍රශ්න නෙවෙයි. ඊට පස්සේ ආපහු එනවා. ආපහු එනකොට දන්නවා මම මේ සද්දේ එන්නේ ඉස්සලා සක්මණේ හිටියේ. සද්ද වේලාවේදී හිත පිට ගියා. සද්ද වුණාට පස්සේ ආයෙ සක්මණට ගියා නම් ඒ සද්දෙන් එච්චර ලොකු හානියක් වෙලා නැහැ. එහෙම නෑ මේකෙන් කරන්න විදියක් නෑ. ඒ වෙච්ච සිද්ධිය නිසා අපිට සක්මණ අතහැරලා යන්න වෙනවා. ගිහිල්ලා ඒ වැඩ කරන්න වෙනවා නම් ඒතර යම් කිසි කාලේ හානියක් සිදු වෙන නිසා ඒ සද්ද වෙන්නේ ඉස්සර වෙලා මම කොතනද හිටියේ. ශබ්දය ආපු නිසා මොන විදිය සංගතියක්ද සිද්ධ වුනේ? ශබ්දෙන් පස්සේ ආපවම හිතව මූල කර්මස්ථානට ආවද කියන එක දල වශයෙන් මුලමදාක බැලිලා තමයි. නමුත් මැදට ගියාට පස්සේ ආය ආපහු එන්න බැරි වෙන විදිහට සද්දෙන් ටිකට ටිකට ටිකට ටිකට ගියා නම් අපිට මුලමදාක බලන්න වෙලාවක් ඉන්නේ මැදින් අපි කැඩෙනවා. මැදින් අපේ ධාරාව කැඩුණාට පස්සේ අපිට මේක report කරන්නත් බෑ, වාර්තා කරන්නත් බෑ. මේ සිද්ධිය අපිව දාස භාවයට පත් කළ ඉවරයි. ආපෝ අරමුණට එන්න පුළුවන්කම තිබුණා නම් මුලමඳක දකින්න පුළුවන් කියන්න පුළුවන් අපි සිද්ධිය දාස කරගෙන ඉවරයි. අපි සද්ද මිත්‍යාගෙන ඉවරයි. සද්දේ යටපත් කරගෙන ඉවරයි. මේ සද්දයක් හෝ වේදනාවක් හෝ හිතවිල්ලක් එනකොට ඒකේ මූලික ගොරෝසුට මුලමඳක භාග බලනවා කියන්නේ ඒ වේදනාව ඒ සද්දේ හිතවිල්ල එන්නේ ඉස්සෙල්ලා මං හිතුවේ කොතනද කියලා දැනගන්න. ඒක ඇවිල්ලා කරදර කෙරුවා හෝ නොකෙරුවා හෝ ගියාට පස්සේ නැවතත් මං මූල කර්මස්ථානට ආවද කියලා බැලුවොත් ඒ බුදුම ස්වාමීන් වහන්සේලා කියන්නේ සද්දෙන්ද ඉස්සල්ලක් හිටිය ආනාපානෙන් නම් සද්ද ගියාට පස්සේ හිත ආනාපානෙට එනවනම් සද්දයක් නෑ හොන ගන්නට හිත නරක නොකරගෙන යන්නේ කියලා. නමුත් සද්දය ආපු නිසා ආනාපානෙ තිබුණ හිත කැඩිලා ඒ විදිහේ හිත ව්‍යාපෘත වුණා නම් හානියක් වෙනවා. භවනාට බාධාවක් වෙනවා. ඒ නිසා හිතවිල්ලක් ආවට සද්දයක් ආවට වේදනාවක් ආවට ඒකෙන් පොඩි කැළඹිල්ලක් කරලා ආයෙත් තිබුණ තැනට එනවනම් ප්‍රශ්නයක් නෑ. උපමාවක් විදිහට කියනවා නම් අපි වතුර කඩක මූණ බලන්න ඉන්නවා. හොඳට ඡායාව පේනවා මොකද රැලි නැහැ. ඒකට එක පාට ගහකින් කොලයක් වැටිච්ච ගමන් රැලි මාලාවක් ගිහිල්ලා අපි අර බලන් ඉන්න පිළිපිබු ඇද වෙනවා. කැට කඩ වෙනවා. නමුත් අපි දන්නවා දැන් මේ කොලේ එකයි වැටුනේ ආයෙ වැටෙන්නේ නැත්නම් අර කඩ කඩ වුණාට ආයෙ සරයක් ක්‍රමයෙන් මොන හැදෙනවනේ. එහෙමනම් අපි දැනගන්න ඕනේ කොලින් මහා හානියක් කරලා නැහැ. ඒ කොලේට කරන්න පුළුවන් හානිය කෙරුවා එච්චරයි. නමුත් දිගින් දිගට කොල වැටෙන ගණක් නම් අපිට දිගටම මේ මූණ බලන්න ඉන්න බැරි වෙනවා. එහෙමනම් අපි දන්නවා මේක ආදාසක් වශයෙන් වැඩ ගන්න බෑ. අනිත් විදිහට මුලමදාග බැලීමේදී හොඳ ධෛර්යයක් ඇති වෙනවා. කොයි දේ ආවත් අපි සද්දේ හෝ වේදනාව හිතවිල්ල දිගේ ඇදගෙන යන්නේ නැතුව ඒකෙන් හලහප්පලා නමුත් ආය මූල කර්මත්තට එන්න පුළුවන් නම් අපි ඒකෙන් නඩු යන්න නරකයි. චෝදනා කරන්න නරකයි. හිත නරක කරගන්න නරකයි. ගියාට කමක් නැහැ අපව ගන්න පුළුවන් නේ කියන සත්‍යයෙන් යන්නේ එකයි කරන්නේ. නිදර්ශනයක් වශයෙන් කියන්නේ මොකක්ද කියන්නේ? ඒ තමයි මම කියන්නේ නිදර්ශනයක් කියනවනම් මොකද්ද ඔය මේ කුස්සිය වැඩ කරනකොට මොකක් නිසාද නතර කරන්නේ? ඔව්. ඒක තමයි ඒක. ඒක නෑ දන්නවනේ මේ හිතවිල්ලක් විතරයි මම කරන්නේ පලා නෙලන එකයි පලා කපන එකයි පලා කපක පයින් හිතවිල්ලක් ආවා ඒ හිතවිල්ල දිගේ ගියොත් තමයි අඟිල්ල කැපෙන්නේ නැත්නම් අත කැපෙන්නේ නෑ පලා විතරයි කැපෙන්නේ ඒක දිගේ කල්පනා කරගෙන ගියොත් අතත් කපනවා ඉතින් নানা ආකාර දේවල් තමයි හිතවිලි කපනකොට පලායේ පලා කපනකොට හිතවිලි නෑ කියලා දෙයක් නෑ ආවට ඒක දන්න මේක හිතවිල්ලක් පමණයි කියලා මම කල යුත්තේ මේකයි කියලා අපව එනවනම් හිතවිල්ලෙන් හානියක් කරලා නැහැ. හිතවිල්ල දිගේ දිගට යනවනම් හැත්බැඳි බැඳි හැත්බැඳි බැඳි එක එකට යනවනම් අපි මෙතන හිටියට එතන රූකඩේ විතරයි හිත යනවා. සද්දයක් දිගේ ඇවිල්ලා ඒක දිගේ යනවනම් වේදනාවක් දිගේ යනවනම් අර පරියන්කේදී වෙලා තියෙන මේ බාධා නොනිනව නෙවෙයි. ඒකම අරමුණ යන්නේ. එදින්දා එදින්දා වැඩ කරනකොට අරමුණු මාරු වෙනවා. බලා කපනවා, පොල් මිල් කන්න ඕනේ, নানা ප්‍රකාර. මොකද මේ පුංචි වැඩේ ගත්තොත් අර අර සංගතියම තමයි. ඔය එතකොට ඒ කියන්නේ ඇත්තටම මුලැමැදාගේ තුනේදිම Taman දන්නවා Taman බොහොම දුර්වල කෙනෙක්. මේ සඳහන් කළ යුතු දේ නම් මොකද්ද? මෙනෙහි කරමින් මෙනෙහි කිරීම කරනවා එනවම අඩු වෙනවා. සාහිත්‍යවිලි එනවා අඩුයි. සද්දාවට එන්නේ නැහැ මොකද මේ Tamanගේ හිත ව්‍යවෘත වෙලා තියෙන්නේ. නමුත් එහෙම නැතුව ඉන්න වෙලාවක තමයි මේ සද්ද එන හිතවිලි බොහොම ඉක්මනට ඇවිල්ලා මේ පුද්ගලයාට හානි කරන්නේ. නමුත් ඒ වුණා ඒක හුදු සද්දයක්. ඒක හුදු වේදනාවක්. ඒක හිතවිල්ලක් කියලා ඒක ඒක දිගියේ තොරන් ගහන්න යන්නේ නැතුව පැටලෙන්නේ නැතුව අපෝ එන්න පුළුවන් නම් අවස්ථාවක් තියෙනවා කරා. අවසරයි ස්වාමීන් වහන්සේ ආනාපානයේ ගෙවිගෙන යෑමේදී ඒකාකාර බවක් දැනේ. ඒත් බලාගෙන ජීවිතයේ ශරීරයේ වෙනත් තැන්වල වේදනා දැනේ. එවිට වේදනාවට හිත යොමු කළ යුතුයද? වේදනාව නැති වෙන සුළු බලා ඉඳීම වේදනාවේ ගෙවී යාම බැලිය යුතුද වේදනාව දෙන දානයේ කුඩා කොටස් වලට කඩා බැලීමේදී ඒ කුඩා කොටස වේදනාවේ නැතත් සම්පූර්ණ වශයෙන් ගත්තොත් තද වේදනාවක් දැනේ. මෙහි නැතිවීම දැකීම දක්ෂින තුරුම මෙනෙහි කළ යුතුද? ඉරියා මාරු කිරීම සුදුසු නැද්ද? දැන් මේ අපි සාකච්ඡා කරපු එක තුළ මේ ප්‍රශ්නට උත්තරේ දාල වශයෙන් ගැප් වෙලා තියෙනවා. ඒ නිසා මම නැවතත් ප්‍රශ්න ඉදිරිපත් කරන සභාවට ආනාපානයේ ගෙවිගෙන යාමේදී ඒකාකාර බවක් දැනේ. එහෙත් බලා ඉඳීමේදී ශරීරයේ වෙනත් තන වේදනාවක් දැනේ. එවිට වේදනාවට හිත යොමු කළ යුතුයද? මොකද්ද හිතන්නේ සභාව? පිටිකල යුතුය වේදනාවට හිතකල යුතුය ඒක මතයක්. තව තියනවාද ඒ වගේම තව තම තමන්ගේ විවිධ අදහස් ඉදිරිපත් කරන්න කැමති අය. නැවතත් මම ප්‍රශ්න කියනවා ආනාපානයේ ගෙවිගෙන යාමේදී ඒකාකාර බවක් දැනේ. එහෙත් බලාගෙන කීමේදී ශරීරයේ වෙනත් තැන්වල වේදනාවක් දැනේ. එවිට වේදනාවට හිත යොමු කළ යුතුය. ශරීරේ ඔව් දැන් අම්මට තමයි ප්‍රශ්නේ මොකද වේදනාව යුතු කලයි කියලා කියන්නේ යුතුයි කියලානේ කතා කරන්නේ යුතු කලයි යුතු නම් දැන් ඊගා ප්‍රශ්නයක් කරනවා හැමතැනම තියෙන හැමතැනම යනවා කියලා. තව කෙනෙක් කිව්වොත් නෑ වේදනාව යුතු කලෙත් නෑ ආනාපානෙම බැලිය යුතුයි කියලා ප්‍රශ්නේ ඉන්නේ නෑ. බෑ බෑ වන් ඩොන්කි ඇට් අ ටයිම් එකනේ කතා කරන්නේ. එනේ කරනවා. තව ආනාපානෙ ගියම කියලා තියෙන්නේ ආනාපානෙ නෝකේ. ඔව් ඒකත් ඒකත් විකල්පයක්. තව තව අදහස් තව මත මතාන්තර. ඒ කියන්නේ ආනාපානෙ මෙනෙහි කළ යුතු පැත්ත කියන එකට තවත් සාක්ෂියක්. ඒකම ශක්තිමත් කරනවා. ඒ මේක එහෙම කියලා නෑ. මේකේ දීලා තියෙන කටයි ප්‍රශ්නටයි උත්තර දුන්නා. ප්‍රශ්නේ හදන්නයි කියන්නේ. ඒකට උත්තර හිල්ලන්නේ. මේක කියලා තියෙන විදිහට මම නැවතත් කියවන මොකද මේකෙදි මේ ලියන වචන විතරයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. අපි හිතන දේවල් දාපු ගමන් මේක ප්‍රශ්නේ අවුල් වෙනවා. ආනාපානයේ ගෙවිගෙන යෑමේදී ඒකාකාර බවක් දැනෙනවා. ඒත් බලාගෙන ඉඳීමේදී ශරීරයේ වෙනත් තැන්වල වේදනාව දැනෙනවා. එවිට වේදනාවට හිත යොමු කළ යුතුද වේදනාව මානසිකවනේ මගේ නේ මගේ ආත්මය කියලා ඉස්සරහ එතන සංස්කාරය කියලා දකින්න එතන ආකාරයෙන් උත්සාහ ඒ කියන්නේ එක විදිහකට මෙනෙහි කිරීමක් තියෙනවා කියන්නේ. වේදනාව පිටමද යම් විදිහක මෙනෙහි කිරීමක් තියෙනවා. ඒක විදියක මෙනෙහි කිරීමක් වේදනා වේදනාව වශයෙන් නෙවෙයි නමුත් වේදනාවටයි අවධානය යොමු කළ යුත්තේ කියලා කියනවා. දැන් මේ පැත්තෙන් කියනවා නෑ නෑ අපි කරගෙන ගිය ආනාපානෙම ටිකටම කරගෙන යන්න කියලා. ඒ කියන්නේ එහෙම වේදනාව අයින් කරලා ආපහු එන වේදනාව. ඒකෝට අපි දන්නේ නැහැ වැඩි වෙයිද අඩු වෙයිද සමව පවතිද කියන්න බෑ. ඒකට ඒ අනෝ තමයි නඩුව දිගන්නේ. දැන් දැන් කියන්නේ කවුරු කවුරු සාකච්ඡාට සම්බන්ධ වෙන එකයි මම කියන්නේ. එහෙම කියලා නෑ මේක. ඒක අහනවා කල යුතුයද නැද්ද කියලා. එහෙම වුණා නම් ප්‍රශ්න නෑ නේද? මේ කියන්නේ දැන් මට අවස්ථා දෙකම තියෙනවා. කොයි එකටද තැන් දෙන්නේ කියලා යහන්නේ. ප්‍රශ්නේ එතන තියෙනවා. ඒක උගා ප්‍රායෝගිකයි. ඒක මේ මේ ප්‍රශ්නේ උත්තරේ නෑ. මේ ප්‍රශ්නේ දත්තයන් අතර නෑ වඩා ප්‍රකටද කියලා. නමුත් මට තේරෙන්නේ එහෙම වේදනාවක් නෙවෙයි මේ කතා කරන්නේ. මේ අහල පහල යන වේදනාවක් දැනෙනවා. මොකද ආනාපානෙ නොදැනකොට හිත මොනවාරි අල්ලනවා. සද්දයක් හෝ වේදනාවක් මොනවාරි අල්ලනවා. ඉතින් ඒ වෙලාවේ ඒකට උඩ දෙන්නේ නැතුව ගෙවෙමින් පවතින වූ ආනාපානයම දිගට පවත්වන්න උත්සාහ කරලා බැරි නම් තමයි අපි වේදනාවට යන්නේ. ඒ නිසා මේ වගේ දෙක අර කියපු විදිහට තඩමාරු වෙන වෙලාවේදී වේදනාව උග්‍ර නම් මේ අම්මා වගේ කරන්න දෙයක් නැත් වේදනාවට යන්නේ. වේදනාව සම හෝ අඩු නම් අපි මූලස්ථානේ දෙන්න ඕන මූල කර්මස්ථානේ. අපි පැවැත්ම තියෙන එකදී. නමුත් ඒ වෙලාවේ වේදනාවක් නැහැ, ශබ්ද නැහැ, හිතින් නැහැ කියලා වාතාවරණයක් නැහැ. ඕන තරම් තියෙනවා. විශේෂයෙන්ම ආනාපාන කීකරු වේගෙනකොට හිත කොහේ හරි එල්ලෙන්න බලන්න. අන්තිමුණේකේ ආශාව නැත්තම් ඒකේ මොටිවේෂන් එක නැතුනට පස්සේ කොහේ හරි එල්ලෙන්න පටන් අර ගන්නවා. නිකන් හම්බ වෙනකොට හොදි ගොමු කියන ඔය පැටපටක්. එතකොට දැනගන්න ඕනේ නෑ මට කරන්න තියෙන්නේ දිගටම මේ ගත්ත ආනාපානට වැඩි අවධානයක් යොමු කරන එකයි කරන්නේ. එතකොට තමයි එකක් ඉවර කරන්න පුළුවන්. නැත්තම් එනේ එන ප්‍රශ්න ටික යන්න ගියාම ඒක මූල කර්මස්ථානය කියලා විශේෂයක් වෙන්නේ හැබැයි ඒකට සාධක සාධක රාශියක් බලපාන වේදනා නොදැරිය හැකි මට්ටමක් හෝ උග්‍ර නම් කරන්න බෑ. ඒ වගේම දැනටමත් හිත වේදනාවට ගිහිල්ලා නම් ඒ කරන්න දෙයක් නෑ. නමුත් දෙක සුද්ධ අවස්ථාවක් තියෙනවනම් ඒ උරුම ස්වාමීන් වහන්සේකට නිදර්ශනය මෙහෙමයි. ඒ ස්වාමීන් වහන්සේ කියනවා අපි ගෙදර මොකක් හරි ගෙටක විදීමක් හෝ මගුලක් හෝ මොකක් හරි වෙන කටයුත්තකට අපි නෑදෑයින් නමුත්තන් වෙන්න එක මැට්‍රොමේසයක් කියලා කියමුකෝ. සාදයක් කරනකොට ඒ අපි විශ් අමුතු රාශියකට අපි ආරාධනා කරනවා. නමුත් මේ අතරමැද ප්‍රධාන අමුත්තෙක් ඉන්නවා. ඒකට මේ ප්‍රධාන අමුත්ත සාමාන්‍ය ආර්ධනා පත්‍රය ලියනවා. ඔබත් පැමිණෙන්න මෙයාගේ ප්‍රධානත්වයෙන් උත්සවයේ ප්‍රධාන වැඩ මේ වෙලාව පටන් ගන්නවා. ඉතින් ඊට කලින් සාමාන්‍ය අවශ්‍ය සමුත්තු ගොඩාක් වෙනවා. අවිලා කටයුතු කරනකොට ඔන්න ප්‍රධාන අමුත්ත එනකොට ගෙහිමියා කරන තියෙන විශේෂයෙන්ම හදලා තියෙන තොරණ දක්වම යන්න ඕන. ගිහිලා එතනදී ගුලක් අතර තියෙන පිටපටියක් කමල එයත් එක්කම එන්න ඕන. ඇවිල්ලා ආරාධනා කරනවා අපි ආර්ධනා කරපු දෙමිනියට බොහොම ස්තුතියි ප්‍රධාන මුත්‍රාචර සියදිනම බාර ගන්නවා කොහොම හොඳයි මම ආර්ධනා කරන ප්‍රධාන මුත්‍රාට මේ මේසි උත්තර කරන්නේ ඒ විවුර්ත කරලා ඉවරලා එයා මොනවාරි කැම් කැල්ලක් අර මොනවාරි කරලා රුපියල් 5000 දීලා මිනිහා යනවා කියන්නේ. ආපු කටයුත්ත කරලා යනවා. එයා මොකද ඒ වැඩ වැඩි මිනිහ නිසා ඉන්නේ විනාඩියක් දෙකක්. ඒ ඉන්න වෙලාවේදී මේ ගෙහිමියා අනික් කට්ටිය තරහ වෙයි කියලා ප්‍රධාන අමුත්‍යයේදී අනික් කට්ටියට බුලත් දෙන්න වතුරල්ලන්නේ කියත් මොකද? ඒක ප්‍රධාන අමුත්‍ය දැනගන්නවා මේ මිනිස්සයා මට එන්නේ කියලා විග්‍රහයක් කරන්නේ. නමුත් ප්‍රධානවත මෙයා කියලා ප්‍රධානවතට ඉසරපසර ගියාට අනික් අමුතු තරහ නොවෙන එකක් චාරිත්‍රයක්. එයා දන්නවා මේ වෙලාව ප්‍රධානවත නෙලයි කිහිණයක ප්‍රධානව දාන්න ප්‍රධානවතත් එක්ක. මෙයා යහතර කරගත්තොත් තමයි. මෙන්න මේ වාගේ තමයි එදා ඔක්කොමලා අමුතු තමයි. අප්‍රධානවත ඒ ආර්ධනවත් කිම ගහලා තියෙන ඒ ප්‍රධාන කර්මස්ථානයක් අපි තියාගන්න යන්නේ වගේ අවුලක් වෙනකොට හිත යන්න ඕන කොතනද කියලා කල්ැතුම් තීන්දුවලා තියෙනවා. එතෙන්ද ගිහිල්ලා තක්කමුක වෙන්න අරකයි සද්දට යනවාද වේදනාවට යනවාද හිතිල්ට යනවා කියලා. අපි දැනගෙන යන්න ඕන අපි මේ 10 11 ආකාරයෙන්ම දකින්න බලාපොරොත්තු වෙන ප්‍රධාන කර්ම. මූල කර්මස්ථාන. ඒ නිසා මූල කර්මස්ථානේ නීච වෙලා වෙන කර්මස්ථාන ප්‍රකට වෙලා තියෙන වෙලාවක වුණත් මේ නීච මූල කර්මස්ථානේ අමතක නොකරන්නේ යෝගාචරය ගිවිස ගන්නවා. යෝගාචරය අදිෂ්ඨානයක් කරගෙන යනකොට මම මේ කරන්න හදන්නේ මූල කර්මස්ථාන තියෙන හැම පැතිකඩක්ම බලන්න. ඒ නිසා ටිකක් මූල කර්මස්ථානේ අප්‍රකට වුණත් වේදිකාවේ කොතනක හරි තියෙනවා නම් දැක ගන්න පුළුවන් නම් සමහරලාට වේදනාව තියෙද්දිත් මූල කර්මස්ථානේ තියෙන සාදර ගතිය මූල කර්මස්ථානේ තියෙන ආකර්ෂණ ශක්තිය හැකිතාක් නඩත්තු කරන්න වෙනවා විශේෂයෙන්ම ටිකක් ඉස්සරහට භාවනා දිනුනාට පස්සේ අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ බොහොම වටිනා ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේම කාලයකට ඉස්සෙල්ලා අපිට කියපු දෙයක් මතක් වුණා මට දැන් දැන් ආනාපානයේ ගෙවිගෙන යන්නේ බොහොම හොඳ තත්වයකට. ඒ කියන්නේ සංසුන් වෙමින් සංසුන් වෙමින් අපිට නොපෙනිය. ඉතින් ඒකට අපි අනතර නොකර දැන් ඒක අවස්ථාවක් එන ඔය කියන විදිහට අරක වැඩි වැඩියෙන් පේන්න පටන් ගන්නවා. දැන් සමහර විටක ආනාපානය නොපෙනීම වගේ යන අවස්ථාවකදී ඔකු ඉසෝස්වන්න පුළුවන්. එතකොට ප්‍රශ්නේ ඉන්නේ එතකොට කොහොමද බලන්නේ කියලා බලන්න ආනාපානය පේන්නේ නැතිව. සමහර වෙලාවට එක අවස්ථාවක පේනවා ඊට පස්සේ නැතිම වගේ වෙලා යනවා. මට මතකයි අපි ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා. සලකුණක් ගන්න කියලා කොතනද තිබ්බේ ආනාපාන? එතන දැන් අපේ දැන් හරියට මේ දුන්න උදාහරණ මට මතක හිටිය ගොපල්ලේ හරක් ටික සරකොඩ කන්න එක්කන් ගියාම ටිකක් වෙලා ගියාම ඒගොල්ලෝ එහෙ මෙහෙ යනවා. ඉතින් එයා බටනලා වාදනය කර කර අර ගිය කඩਿੱත්ත ළඟම ඉන්නවා කියලා අපේ ස්වාමීන් වහන්සේ කියලා දීලා තියෙනවා. උකල හැන්දෑවට හරක් ටික එතෙන්නේ. ඒ වගේ අතන අපිට ආනාපානිය නැති වෙන ගියා. අපි අර කුරුදු වැඩිච්ච තැන කෙරෙහි කිට්ටුවේ හිත තියාගෙන ඉන්නකොට ආපෝ තෙරෙන්න පටන් ගන්නවා. ඒක කියන්නේ සියුම් අවස්ථාවකදී බලාපොරොත්තු සුන් නොකර එනේන දේවල් වලට දුවන්නේ නැතුව පොරොත්තුව ඉන්නෝ. ඉතින් මේ පොරොත්තුව ඉන්න වෙලාවේදී පිළිකුසංච ආනාපාන සති පොත ලියනකොට මතක් කරා පරිසම්පදා මාර්ගය ආනාපාන නිමිත්ත කියන එක දෙපොලක පාවිච්චි කරනවා. එකක් තමයි මේ හැපෙන තැනට කියනවා ආරම්භයේදී නිමිත්ත කියලා. ටික වේලාවක් භාවනා කරගෙන ඉනකොට පහළ වෙන ආලෝකය ආනපනන පහන ආලෝකයට කියනවා ආනපන ආලෝක නිමිත්ත කියලා. එතකොට මේ පළවෙනි හැපෙන තැනම නිමිත්ත කියන වචනේ පාවිච්චි කරන්නේ මොකද්ද? අර වගේ නොදැනී ගියාට පස්සේ ඒ ලාංඡනීය හිත තියාගන්න අපි සලකුණු ගන්න නිසා. වම්නාස්කුඩු වෙන වැඩියෙන්ම වැදුනේ ආනපනේ නැති වෙච්චලා වම්නාස්කුඩු කියලා තිබුණේ සංඥා. ඒ සලකුණේ, ඒ ආග්‍රේ, ඒ ලපේ හිත තියාගෙන ඉන්නවා. ඒකට වේදනක් වෙනවා, ලද්දක් වෙනවා, හිතවිච්ච වෙනවා. නමුත් Taman එතරම් කියන්නේ. එතන ඇත්තම දැන් ආනපනේ නෑ. ඇත්තම මේ හැපෙන වදින ගතියකුත් නෑ. හැපිච්ච වැඩිච්ච මතක විතරයි තියෙන්නේ. ඒ නිසා ආනාපාන නිමිත්තේ එතනදී අපි අඩයාලමක් විදියට සංඥාවක් විදියට සංකේතයක් විදියට පාවිච්චි කරනවා. ඒක විස්තර කරන්න තමයි අටුවාචාර්ය මහන්සලා සඳහන් කරන්නේ හරක් කරන ගොයන් කපපු කුඹරකට අරගෙන ගියාම උන් අර වෙල්ෙලියෙම ඉන්නේ නැහැ. උල් අඩු ගානේ යනවා. නමුත් ඒකට විශාල හරක් ගොඩක් ඒ ගොපල්ලට බෑ දවල් වරුවේ හිතා ගන්න හරක් කොහෙද ඉන්නේ කියලා. පේන්නවත් නැහැ. නමුත් ගොපල්ල දවල් වරුවේම විවේක තැනකටලා ඉඳලා ගොම්මන් වෙලාවට දියකඩිත්ත ගාවට යනවා. මොකද ඔක්කොමලා එතෙන් එනවා තාටිකි. හැබැයි යන වෙලාවේදී පේන්නේ එක හරක් එක්කක්. එයා ඔය ඉන්නවා ඉතින් නේද? තව ටිකකින් ගොම්මන වෙනකොට එනවා. ඉතින් ඔක්කොම ගණන් කරලා ගානට දක්වනවා. හරියට දීගණිත් යන වෙලාවේදී දීගණිත් එක හරක් නැහැ. උනාට තව ටිකකින් එනවා කියලා අපේක්ෂා කරන කෙනෙක් වගේ එතන හිටියේ නැති වුණොත් හරක් අවශ්‍ය වෙලාවට රැවුනට පස්සේ හොයන්නත් බෑ. කරගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ එතන පොරොත්තු වෙන ගතියට කියනවා හදවතින් ඔබ යුද බිමේ අපි තනිකලේ නැත කිහිදිනේ කියලා ආනාපානට පොරොන්දු වෙලා යනවා. ඔබ නැති වුණත් පේන්න නෑ නෙවෙයි මම ඔබ අමතක කරන්නේ. සද්දයිල කරදර කරත්, වේදනා කරදර කරත්, හිතවිලි කරදර කරත් මම ඔබ වෙනුවෙන් හදවතින් බැඳලා ඉන්නවා කියලා පොඩ්ඩක් ලව් කරන්න වෙයි. පොඩ්ඩක් නිකන් ප්‍රේම කරන්න වෙනවා. ඒක කියන්නේ සාදර වෙනවා. ආනාපානට අනදර කරන්න එපා. පුංචි සද්දයක් ආපු ගමන් අනද ආනාපානෙන් ප්‍රතික්ෂේප කරන්න එපා. විශේෂයෙන් මේ වෙනකොට ආනාපානෙ ගෙවීමේ පවතින නිසා ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒකට සාදර වෙනවයි කියලා කියනවා අනදර නොකරනවයි කියලා. වෙන අරමුණක් එනේන එකනටම අල්ලපු විතර හස්බන්ඩ් එක්ක අර ෆැන්ටසයිසින් කරන්න ගියා වගේ කරන්න ගියොත් මේ දීගේ කැඩෙනවා. මේ කියන්නේ සියුම් අවස්ථාව. මේ කියන්නේ සියුම් අවස්ථාව. ඔච්චර දින ගොරෝසු අවස්ථාව. සමහරවිට මේක ප්‍රිය වෙනවා. සමහරවිට අප්‍රිය වෙනවා. සමහරට නොපෙනෙන නිසාම අප්‍රිය වෙනවා. නමුත් හොඳ දක්ෂයා දැනගන්න මේක අප්‍රිය නෙවෙයි වඩා හොඳ අවස්ථාවක්. ඒ නිසා සමහර වෙලාවට වේදනාව ළඟ ආනාපානිය ඈත වෙනවා. සමහරට ආනාපානිය ළඟ වේදනාව ඈත වෙනවා. මම මේ හිතලා කියන්නේ සාමාන්‍ය ඒ වගේ හිතවිලි වේදනා සමහරට මේ හොඳටම ඇස් ළඟ නැගිනේ ඈත ආනාපානිය පේන්න තියෙනවා නොපෙනෙන පෙනෙන මට්ටමේ. එතකොට හිතවිලි ළඟ ආනාපානිය දුරයි. සමහර ආනාපාන කියන හිතවිලි ඈතින් වලාකුළු වගේ නලියනවා පේනවා. ඒකෝට ආනාපාන ළඟ හිතවිලි මේ වගේ විවිධ පැතිකඩ වලින් ආනාපානේ බලන්න ආනාපානට අභියෝගෙ එල්ලවිය යුතුයමයි. ඒ හැම වෙලාවෙදීම හදවතින් අපි යුද බිමේ ඔබ කණිකලේ නැත කිසි දිනේ කියලා නිතරම ප්‍රේමයෙන් බලනවා. ඒක අපි ඕනිකමී මේකේ කාකා රංගන පෙන්නකොට ඒකේ මතු කර ගැනීමට අපි මේ එළඹ සිටි 100ක් තියෙනවා. එහෙම නැතුව මේ මේ වෙලාවේදී වේදනාවේ කොළ සාකාරය බලන්න කියලා. එහෙම නැතුව සද්දේ කොළ සාකාරය බලන්න කිව්වොත් ඒ කියන්නේ ආනාපාන අනදර කරා. ප්‍රධාන අමුත්තා ඇවිල්ලා ඉඳදී අපි මේ අවශේෂ සමුත්තක් එක කතා කරගෙන ඉන්න ගියාම අන්නේ වගේ වැඩක් වෙන නිසා මේක ඉස්සරහට යනකොට භාවනා දිගේ ඉදිරියට යනකොට හම්බෙන පුංචි පුංචි සියුම් ප්‍රශ්න මෙව්වට වැරද්දුවයි කියලා ලකුණු කැපෙන්නේ නැහැ. පොඩ්ඩක් වෙලා වෙලාව නැති වෙනවා. වෙලාව නැස්ති වෙනවා. නමුත් හෙටත් එනවා ආයෙත්. අනිද්දත් එනවා. එනේ හැම වෙලාව කවදා හරි හරිතන්ට තට්ටු කෙරුවොත් එදාට වහාම යෝගාවචරයට තේනවා මේ මේ තමයි භාවනාදී තමන් උපේන ක්‍රමසා විදි. ගුරුවරයා ටිකක් ටිකක් පෙන්නලා දෙනවා. ඒ ක්‍රමසා විදි කිය අපයන්ට මොකක්ද කියන්නේ නිර්මාණශීලී නොවුනොත් කවදාක සාකච්ඡා කරලා ඉවර කරන්න බෑ. කවදාක පොත් ලියලා ඉවර කරන්න බෑ. මේ හැම එකක්ම මේ තනින් කිරි කෝණා වගේ කරන්න බෑ. උපයගෙන කන්න. ක්‍රම ග්‍රහවිදි හොයන්න. ඒ ක්‍රමසා ඔය විදිහ හොයන්න ඕන තමයි තමන්ගේ භාවනා කොන්දපණ ගිහිල්ලා ගුරුවරයෙක් නැති වුණත් කවුරු බාධා කරුවත් නැගිටලා ඉන්නේ. ඔන්න ඔය වගේ දේවල් අපි කියන්නේ වෙල්ලෙට වුණාට වයසට ගියාම මරණ මොහොතේදී කරන්න බෑ. නිසා කල්ැතුව මේ අවස්ථාවල එන්න ඇරලා ඒවට පුහුණු කරන්න හිටියොත් අර වෙලාවේදී අමතර ලාභයක් හම්බ වෙනවා අශීර්වාද අවස්ථාවල. ඔය එතකොට ඉතින් අපිට අත්‍තර කරන්න දෙයක් නැහැ. ආනපනේ නැහැ. අකමකාගෙන වේදනාවට ආව පස්සේ ඉතින් ඒකට පස්සේ the next best. ඊගාට මොකද්ද තියෙන්නේ කියලා කරගෙන යන එකයි. ඊට පස්සේ ඉරියව මාරු කිරීම සුදුසු නැද්ද? ඊය මාරු කරන්න වෙනවා අර කෙනෙකුට වේදනාව විසින් අපි පැහැරගෙන යනවා. සිටිවිල්ලක අන්තයේ ගෙවි යෑම දකින්නේ කෙසේද? ඒක සිටිවිල්ලකට පසු තව සිටිවිලි පැමිණේ. එහෙම වෙනවා නම් ඒ කියන්නේ හිතවිලි කෝච්චක් වගේ ඇදිලා යන වෙලාව. නමුත් සමහර වෙලාවල් තියෙනවා භාවනාව කරගෙන ඉන්නකොට එකපාරට මතක් වෙනවා මම දැන් භාවනා නැහැ හිතවිලි කියලා. මතක් වෙනකොටම හිත අපව වෙනවා ආනපන. එතකොට හිතවිලි අන්තිමක් තියෙනවා. හිතවිලි අන්තිම කියන්නේ භාවනාව පටන් ගන්න. ආනපනෙ පටන් ගන්න. අන්නේ මේ අවස්ථාව ඇති වුණත් නිසි උපදේශ නැති කෙනෙක් ඒ වෙලාවේ පශ්චාත්තාපයේ විශ්ින් හිත නරක කරගන්න. මගේ හිත පිට ගියා නේද කියලා. එයාට මතක නැති වෙනවා හිත පිට ගියාට මෙනෙහි කළ ගමන් ආපහු එන ගතිය තියෙනවා නේද කියලා උදම්මනන්ට සතුට වෙන්න දන්නේ නැහැ. හිත පිට ගියා කියලා පශ්චාත්තාපය. අන්නේ විදිහට පශ්චාත්තාපෙන්න තු මේ කීකරු වෙනවා දැන් පිට ගිය බව දැන ගන්නකොට මේ හිත ආපහු එන ගතිය මේක නැවත නැවත තමයි අත්දකින්න පිට පිට යන්නත් එපා එතකොට හිත පිට යන්නේ කියන අඹකුත් තේරෙනවා. වටනාකමකුත් තේරෙනවා. ඉස්සන මේක පශ්චාත්තාපය කරනවා. කනගාටුට ගන්න දැන් දන්නවා ඔබ පිටපලයක්. ගියාට කතා කරනකොට විජු විජු කියලා ටග්ගාලා හිත එනවනේ. එතකොට තේරෙනවා හිතවිලි අවසానයි සත්‍ය පිහිටීමයි දෙක සමානයි. අන්නේ විදිහට මේ හිතවිලි අවසාන දැකට හිතවිල්ලෙන් හිතවිල්ලට යන වෙලාවේ අවසානයක් නෙමෙයි දකින්න හම්බ වෙන්නේ. ඒ කියන්නේ හිතවිල්ලට වශී වෙලා අපි හිතවිල්ලට යට වෙනවා. කරන්න වෙනවා කියලා මේ කාර්මික කාර්යදී කියනවා. මේ කල යුතුමයි කියන්නේ. එනේ කල යුතුයි බාධා කරනවා. බාධක නම් ප්‍රකට නම් ප්‍රබල නම් මූල කර්මත්තනේ පෙරලගෙන යනවනම් ඉතින් මොන කරන්නේ? ඒ ඉපත් වෙච්ච එක අපි අරමුණක් කරගන්න. අපිට ඒක ඈත්මත් කරන යන්න පුළුවන්කම තියෙනවනම් මූල කර්මස්ථානේ පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා අපි බලන්න ඕනේ මේ බාධයි අර තරම් වේගෙන් යන්න බෑ නමුත් පවත්වාගෙන යන්න පුළුවන් නිකන් කඹේ කැවිදින මිනිස්සෙක් වගේ ඒක සාමාන්‍ය කියන්නේ සෙනග ඉන්න වීදියේක ඔක්කොම සෙනගයින් වෙනකන් ඉන්න එපා එහා පැත්තට යන්න. මේ මිනිස්සු පොඩ්ඩක් කේමේ වෙනකන් බලලා ත්‍රිවිලකාරව දාන්නේ. අන්නගේ දාගෙන දාගෙන යන එකයි තියෙන්නේ. ඒක ටිකක් මං කියන්නේ කොළුකම තියෙනවා. සෙල්ලක්කාරකම තියෙනවල ඔක්කොම නතරනවා පොඩ්ඩක් අයින් වෙනවා මම එනකන් එනකොට පාට කවුරක්වත් එන්න බෑ කියලා එහෙම අපි රජවංශෙන් ආපු කතිය නෙවෙයිනේ. අපි යනකොට අපි යන්නේ සාමාන්‍ය වීදියේ. ඒකෝට මේ මිනිස්සු කියලා ගණන් ගන්නකොට යන්න පුළුවන් ප්‍රමාණය යන්න ගියාම ඇත්තට බලන්න මේ මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ අපිව බාධා කරන්නවත් අපි හම් වෙන්නවත් නෙවෙයි. ඒගොල්ලෝ යන්නේ වෙන කොහොමද? ඉතින් අපි බලාගෙන හිටියොත් හැමදාම එතන. යන්න ගත්තොත් බොහොමත අපි ඒ ගන්න ප්‍රයත්න ප්‍රතිඵල හම් වෙනවා. ඒකේ විසඳීම සඳහා මහසීසයතෝ සුද්ධ වශයෙන්ම ලියලා තියෙන්නේ මේකයි වෙන බාධා නැත්තම් මූල කර්මස්ථානේ කරා. මූල කර්මස්ථානේ බාධා කරන මොනවාවත් ඒක ඊට පස්සේ ඒක අරමුණු කරලා ඒක දිගියා. ඒ නිසා මොනවාක්වත් බාධා නැති වෙලාවේ හැකිතාක් වලට මූල කර්මස්ථානේ බහුලීකත කරනවා. නින්දදී කරන චේතනා කර්මයකට මන්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපි නින්දකදී ප්‍රශ්නේ මතුවෙන්නේ කාමීත්‍යාචාරකේ. එහෙම නැත්නම් අපි කාමාශාදයක් ලබනවා. ඊට පස්සේ වික්ෂුන් වහන්සේට සැකපොදෙල බුදුරජාණන් වහන්සේ කියලා කියනවා මෙහෙම වුණා. ඊට පස්සේ කියනවා ඒ නින්දදී ඇති වෙන චේතනාව කර්මයක් ඇති කරන තරම් බලවත් නැහැ. චේතනාම්බිකවේ කම්මං වදාමි කියලා දැන් තියෙන්නේ එතකොට චේතනාව නැතුව නෙවෙයි. ආස්වාදයක් තියෙනවා චේතනාවක් තියෙනවා. නමුත් ඒක මේ අංග සම්පූර්ණ චේතනාවක්. ඒක නිකන් අන්තභාග චේතනාවක් තියෙන්නේ. ඒකෙන් බෑ කියලා කියනවා කර්මස් කරන්නේ. තා ප්‍රශ්න තිබුණා. ඒ වුණා ඒක ඩස්බින් එකට යනවා. ඉතින් පහක් තියෙනවා තව. හරි. ඒක යන්න පුළුවන්. ඒ තෝරලා දෙන්න කියන්නේ ගරු ස්වාමීන් වහන්සේ සක්මන අවසන් කර නැවත විට ශරීරය හොඳින් සම්බර වේ ඇති බව දැනේ. මේ අවස්ථාවේ ඇසිපියාගතහොත් වැන්නේනට පටන් ගන්න බව දැනේ. ශරීරයේ සමතුලිතතාවයේ මැද කණේ කෘත්‍යයක් බව ඉගෙනගෙන ඇත. ඇස වැසූ විට මෙසේ වන්නේ ඇයිදයි කර්ණාවෙන් පහදා දෙනමින් ඉල්ලමි. ඒ කියන්නේ අපි මේ වෛද්‍ය විද්‍යාත්මකව බැලුවොත් එහෙම ඇහෙන් තමයි අපි ඔරියන්ටේෂන් අරගන්නේ. අරකට මේකට සාපේක්ෂ කරලා ඇත්ත එක වහපු ගමන් අපිට ඒව මතක නැති වෙනවා. එතකොට අපිට ඇතුලේ සම්බර භාවය පවත්වාගෙන යන්න බැරි වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා මේ එක ඇක්ක අහලා බැලුවොත් අපිට ගැඹුර පේන්නේ නැහැ. පේන දේ පේනවා ගැඹුර පේන්නේ එතකොටත් අපිට බෑ කෝක පිටිපස්සේ කෝක තියෙන කියලා දැනගන්න. එතකොට උනත් ඒක වහගෙන යන මනුස්සයට ඇත්ත එක වහගෙන යන මනුස්සයට වගේ නෙවෙයි පාරේ තියෙන දේවල් හොඳට පේන්නේ. අත් දෙකම වැහුවොත් විශේෂ මේකක් අන්ධ මන්ද වෙනවා හිත. අද්දක ඇස් වලින් තමයි ගන්න. ඒකත් දෙකෙන් දෙපැත්තක් එන්න ඕනේ. ඒ දෙකෙන් තමයි ගැඹුර පේන්නේ. ඇස් දෙකක් එකතුව තමයි ගැඹුර පේන්නේ. ඒක මේ ජානනාංශයේ වදී සූත්‍රය පටපටගෙන අන්ධ සූත්‍රයේද ද්විචක්ක සූත්‍රයේද මොකක්ද කියලා සූත්‍රයක් තියෙනවා. ඒකදී බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා මේ ලෝකයේ ඇත් දෙකම තියලා ඇත්තෝ ඉන්නවා තනි එක ස්පොට්ටෝ ඉන්නවා පොට්ටෝ ඉන්නවා දෙකම නැති අය. ඒකදී කියලා කියනවා දෙක ඇත් දෙකම නැති මනුස්සයා කියලා කියන්නේ එලෝ මෙලෝ දෙකම තේරෙන්නේ නැස්ති කරගන්න. තව සමහරකට එක ඇහක් තියෙනවා මෙලෝ වශයෙන් හොඳට සාර්ථක වෙන්න පුළුවන් හැබැයි අසාධාරණ විදිහට හම්බ කරනවා. අධර්මයෙන් හම්බ කරන්නේ හැබැයි හොඳටම දක්ෂයි. හැබැයි එයා දන්නවා දැනගත්තත් නැතත් එලෝ විශ්වාසයක් නැහැ. තව කෙනෙක් ඉන්නවා හම්බ කරන්න දක්ෂයි ධාර්මිකව හම්බ කරන්නේ එලෝ මෙලෝ ගැන කල්පනා කරනවා. ඒ මනසට සමාජය පිළිබඳ ගැඹුරක් පේනවා. මම මේ හම්බ කරන එක නෙවෙයි වැඩේ. මගේ දරුවන්ට මේ දේ සහ ගන්න නැතුව හම්බ වෙන්න ඕන කියලා ඒක පිළිබඳ දැනුමක් තියෙනවා. 62ම පේනවා. අන්නේ ද්විචක්ක පුද්ගලයෙක් වෙන්න කියලා තමයි බුදුජානකසේ සඳහන් කරලා තියෙන්නේ. හන්ද පුද්ගලයෙක් වෙන්න එපා. ඒක චක්ක වෙන්න එපා. ද්විචක්ක වෙන්න. ද්විචක්ක වෙනකොට තමන් කරන වැඩේ පිළිබඳ ගැඹුරක් පේනවා. කල්ලි හම්බ කරන එක නෙවෙයි වැඩේ. ඒ හම්බ කරන දේ සාධාරණ වෙන්න ඕන ධාර්මික වෙන්න ඕන කියලා. ඒ වගේ තමයි ඇප්ලික වහගත්තට පස්සේ ඔරියන්ටේෂන් ගැනීම කරන්න බෑ. හැබැයි මේක වවුලෙක්ගෙන් අහුවොත් නෑ කියලා. මොකද වවුල යන්නේ ඇද්ද කරගෙන නෙවෙයි. ඌ යන්නේ සද්ද තරංගදී. සද්ද තරංග නිකුත් කරන නිකුත් කරන සද්ද තරංගේ හැරිලා ආපහු වදින හැටි තමයි යා දකින්නේ. ඒ රේඩාර් සිස්ටම් එක කොහොමද තියෙන වවුලගෙන් ඒ නිසා වවුල නෑ ඇවිදින්නේ. බස්සගේ තියෙන ආලෝකයමයි බස් එකේ තියෙන ඇප් දෙක ලොකු නිසා විශාල ආලෝක ප්‍රමාණයක් අරගෙන සාමාන්‍ය මාධ්‍ය අන්ධකාරයට බලන්න පුළුවන්. ඒ කියන්නේ ආලෝකෙමයි යන්නේ වවුලා ඒතාව බොහොම සුළු සත්ත්ව ප්‍රමාණයක් ඉන්න ලෝකයේ ඇස් නැති සත්ත්ව జాතියක්. ඒ සත්ත්ව වැඩ කරන්නේ මේ ශබ්ද වේග මත. කාන්තාරේ ඉන්න මේ කුංචි සතෙක් ඉන්න මීයක් වගේ මම දැකලා ඩිස්කවරි channel එකේ පෙන්නවා ඌට ඇස් නැහැ. ඌ වැල්ලාසෙ රිංගනවා මොනවාරි වෙච්ච ගමන්. තුනි වැල්ලේ. හැබැයි ඌ අනික හරි ඔක්කොම හොයාගන්නේ සද්දෝලින් සහ ගඩොල්. එයාට ඇස් වැව්ව ඇස් වැව්වයි කියලා ප්‍රශ්නයක් නෑ. මේ නිසා මම දන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ සක්මණ ගැන ලියනකොට ලියලම තිනවා සක්මණේදී මේක උත්සාහ කරලා ඉන්න ඇද්දක වහගෙන යන්න හිතනවා මේ වෙලාවේ. ඒක නොකල යුක්තක් කියන්නේ. සක්මන් කරනකොට ඇත්ත එක වහන්න එපයි කියලා කියනවා. මොකද ඒක තැනකට ගියාට පස්සේ හිත නිකන් තෝන්තු වුණාට පස්සේ ඇත් දෙක අරගෙන හිටියත් වහගෙන හිටියත් බැලන්ස් එක නැති වෙනවා. ඒකෝට හිතෙන්න එනවා තමයි ඇත් දෙක වහගෙන යන්න වගේ. ඒකකොට අර තියෙන පාලනයක්වත් නැතුව නිකන් හුලං වදිච්ච පහන් දැල්ලක් වගේ සැලෙන්න පටන් ගන්නවා. නින්ද යෑමේදී සිත භවංගයටපත් වෙනවා නේද? සීයෙන් සිටීමේදී නින්දට වැටෙන සිත දැකීම භවංග සිත දැකීමයි. මේ භවංග කියන වචනේදී මම අසරණ වෙනවා මේක ත්‍රිපිටකයේ කියන වචනයක් නෙමෙයි අටුවාවේදී එකතු කරපු වචනයක්. මම මේකට විරුද්ධයි කියන්න හදනව නෙමෙයි මේ මන් දන්නේ නැති දෙමලයක් කතා කරන දන්නේ. ඒ භවංගය කියන එකක් භවග්ගය කියන හිතේ එකක් පොතේ සඳහන් වෙනවා විඥාන ස්රෝත කියන එක සඳහන් වෙනවා මොකද භවංග කියන එක අවුරුදු 1000කට විතර පස්සේ එකතු කරපු එකක් ඉතින් සමේ නිින්දදී පවතින භවාංගයට යනවා නේද කියලා පටන් අරගත්තොත් ප්‍රශ්නයක් තියෙනවා. භවාංගය කියන එක නැත්තම් අපේ මේ දින මේ මේ ඩික්ෂනරි එකේ මේ දකින්නේ භවංග හිත දන්නේ අපිට කියන්න පුළුවන් tempat හිත කියලා. කලබල හිතෙන් tempat හිත දකින්න. අරමුණ ගෙවි යෑමේදී සීයෙන් සිටීමෙන් ඒ මොහොතේදී සිටේ ස්වභාවික මන්දේක තමයි tempat ස්වභාවය. ඒක තමයි පස්සම්බනේ කියන්නේ සංසිද්ධිය. වේදනා සංඥා නිරුද්ධ වීමේදී හිතේ මමෙන හැඟීම් දිවියන් නිසා විඥානයේ පවතින්නේ කෙසේද? වේදනා සංඥා දෙක නිරුද්ධ වෙනවයි කියලා කියන්නේ දුර්ල විවිදුර්ල විය. 100ක් නිරුද්ධ වෙන්න සංඥා වේදේත් නිරුද්ධට යනවා. නැත්නම් අරියත්ත බල සමාධියට යනවා. අපි මේ කරන්නේ කෙලස් තේන් තන කියලා නික්ලේශී තන්ට යනකොට ඝන බහල සංඥා වේදනා දෙක දුර්වල වේගන. ඒ නිසා ඒ විඥානය දුර්වල වේගන දුර්වල වේගන යනවා. ඒක තමයි අපිට අවශ්‍ය කරන්නේ. නමුත් ඒකට 100 100ක්ම ගිය තැන ඉඳලා බැලුවොත් නම් දැන් මෙහෙම කියන එක වැරදි. සංඥා වේදනා දුරු වුණා කියන්න බෑ. ත්‍රිගුණට දුරු වුණා කියලා තමයි ගන්න තියෙන්නේ. අනිදස්සන විඥානයන් පැහැදිලි කර දෙනෙමින් කර්ණාවෙන් නිල්ලෙමි. ඒ නිදස්සන කියලා කියන්නේ පිළිඹු කරන කියන අදහස. යමක් පිළිඹු කරනවා. එතකොට අනිදස්සන කියලා කියන්නේ කිසිවක් පිළිඹු කරන්නේ අන්දේ ඇත්තත් මිනිසෙක් අන්ධයෙක් වගේ බලන් ඉන්නකොට එමන්ස දැකපු දේ එයා උත්සාහ කරන්නේ නොකලඹී ඉඳයි. ඒකට මොනවාක්වත් නොකිය ඉඳයි මොනවත් එකතු නොකර ඉඳයි. ඇහුණට බීරෙක් වගේ ඉන්නේ කියලා කියන්නේ නෑ හිනවා කියන එක නෙවෙයි. ඇහුණට ඇහිච්ච දේ Taman සැලෙන්නේ නැත්නම් Taman මොනවත් කියන්නේ නැහැ. වගේ විඥානයේ තිබුණට ඒ විඥානේ වැඩක් ගන්න පැත්තකට දාලා නිකන් විඥාණයෙන් කිසිම ගොඩ පෙරක දොරකමක් இல்லන්නේ. ඒ නිසා විඥානේ පිළිඹුවක් අපට ඕනේ නැහැ. අර මොකද්ද මේ නිකන් උපමා කතා ඊසොප් උපමා කතා වගේ එකක තියෙනවා මේ ගිය බල්ලෝ දෙන්නෙක් ගිය බල්ලෝ දෙන්නෙක්ම එකවර පයින්කොට එකම ආලුවට පයින්නවා මම දෙන්නම එකතුලා ගොඩ ගන්නවා. ගොඩ ගත්තා පස්සේ දෙන්න රණ්ඩු කරනවා මේක කඩා ගන්නවා. ඒකට ළඟින් හිවලෙක් කෙනෙකුට කියනවා අනේ කාලා අපි ඇවිල්ලා මේක බෙදලා දෙන්න කියලා. ඒක කියන උඹලට මේව කරන්න බෑ බලපෑම් උඹල දෙන්නම රණ්ඩු කරගන්න මම නයි කියන මම දැන් මොකද වෙන්නේ ඒ නිසා පොට්ටක් හිටපල්ලයි කියලා අර මේ මාළු වගේ හරි මැදින් ඉන්න තියෙන්න පැත්තට වෙන්න කපනවා දෙකට කපල කියනවා දැන් මේ දෙන්නට දෙන්න හදන පොන්චි එක්කනා කියනවා ඒක කොහොමද කරන්නේ මේක ලොකු ඉල ඒක තමයි කියලා උවත් ලොක් කැල්ල කපලා කපනවා කපලා කන්නේ මේක හුඟක් පුංචි වෙනවා කියනවා කපලා ඉවරලා කියනවා දැන් දෙන්න එතකොට මෙයා කියනවා දැන් මයිකේ අඩු කරන්න කියලා ඕනට වැඩි කාලයක් තියෙනවා. දැන් මේක වැඩි. ඒකට ඒකම කැල්ලක් ගන්න. අන්තිම කාල කාල බලපුවම හොටේ වලිගේ විතරයි ඉතුරු වෙන්නේ. සාර්ව සාධාරණ වටිනාන්ද මේ මොකද්ද විනිශ්චයක් දීලා මාළුව ගාලා පැත්තකට යනවා. විඥානයක් කරන්නේ ඔච්චරම නඩුවක් දුන්නොත් මිනිහා ගාස්තුවක් ගන්නවා. ඒ නිසා විඥානෙත් නැතුව ඇති හැටිය දැකලා ප්‍රතික්‍රියා නොකර ඒකෙන් තමයි කුප්පගන්නේ නැතුව කරේවන ඉන්නවනම් විඥාණයට අපි ගාස්තු ගන්න ඕනෙත් නෑ පදා ගන්න ඕනෙත් නෑ එයාවිල්ලා මේ බෙන්ච් එකේ වාඩිලා මම ලොක්ක වෙන්නෙත් නෑ ඒ නිසා බුදුජානන්සේ දානගතාවේදී තියෙන්නේ අනේක ಜಾති සංසාරං සම්දා විසං අනිපිසං ආකාරංග වේසත්තු දුක්ඛා ಜಾති පුනප්පුන ගාකාරංග දිත්තෝති පුන ගියන් අකාන් සබ්බාතේ පාසුකා බග්ගා ගාපුට මිසක්ක විසංඛාරගතං චිත්තං තණ්හානං khයම කියලා සංස්කාර සියල්ලම විසංඛාර කෙරුවා විඥාණය අනිදර්ශන தත්තරපත් සංඥා ඕන දෙයක් කොහොම සංඥා ගනි මම නෙමෙයි සැලෙන්නේ කියලා. වේදනාවකට රූප ඇවිල්ලා විවිධ හැඩතල පෙන්වන්න ගියට සැලෙන්නේ. ඒ නිසා විඥාණය මේ විදිහට හැම අවස්ථාවම ප්‍රයෝජනට අරගෙන එයා මුදුන වෙලා මහා හොඳ කෑල්ල කරනවා. ඒ නිසා විඥාණය නඩු බාරණු දින එකක් හිටපුවාම ඒකෙන් තමයි අනිදස්සන කරනවා කියලා කියන්නේ විඥාන නිකන් පච කරලා දානවා. වගේ විඥානයේ තියෙන පිළිඹු කරන ගතිය නැති කරලා දානවා. ඒකට විඥානේ තියෙනවා නිකන් රූපඩයක් වගේ විතරයි. යාගෙන් විශේෂ අධිකාරී බලතල හෝ විදායක බලතල යක් නැහැ. කාය නිරෝධය, චිත්ත නිරෝධය සිදුවන විට පුද්ගලයාට කුමක් සිදුවේද? හරි වැඩක් වෙන්නේ ඒක බලන්න වෙයි. විරිය තමයි කරලා බලන්නේ. කාය විරදීයි චිත්ත නිරෝධය වෙනකොට මම යට මොකද වෙන්නේ කියලා. හිතා බැලිය යුතු ප්‍රශ්නයක් තමයි. හැබැයි හිතලා ඉවරක් කරන්න මම මේක අත්දකින්න කියලා තමයි කියන්නේ. අඩු ගන්න මේ කාය නිරෝධයේ චිත්ත නිරෝධේ නැතුව ආනාපාන සතිය කෙවිලා කාය සංස්කාර ගෙවෙනකොට උනත් බලන්න කොච්චර සැලෙනවද කොච්චර බය වෙනවද කියලා කොච්චර ඒකාකාරී වෙනවද එපා කරනවද කියලා. චිත්ත විවිධ යනකොට ඒකෙම උග්‍ර තත්ත්වපත් වෙනවා. ඒක නිසා ඒක මේ ප්‍රශ්න මාර්ගයෙන් හෝ උත්තර මාර්ගයෙන් ලැබනට වැඩිය කළ හැක්කක් නිසා ශක්ති ප්‍රමාණය ටික ටික ටික ටික දුර්වල කර කර ගෙවන්තම ගෙවන් කරමින් කරමින් ගියාම හිතා ගන්න පුළුවන් මේක දිගේම ගියාම මොනවා වෙනවද කියලා. එහෙම නැතුව මේ අල්ලපු ගෙදර වෙච්ච දේ අහලා හෝ වෙන කෙනෙකුගේ වෙච්ච දෙයකින් අපිට ඉච්චර ධෛර්යයක් නම් එයි. නමුත් බුදුරජාණන් කියන්නේ මේක පුළුවන් තරම් ප්‍රත්‍යක්ෂයට ගන්න එහෙම නැත්නම් භාවනා අත්දැකීමක් කරගන්න සූත්‍රමය ඥානයක් කරගන්නට වැඩියි කියලා. ඇත්තම සක්මණේ අපි බලාපොරොත්තු වෙන වීර්යය තමයි. සම්මාදිය සහ වීර්ය කියන සයිසසික දෙක එකිනෙකට සමබර විය යුතුයි. එච්චා පරයන්කය සහ සක්මණ සමබර විය යුතුයි. සක්මණ වැඩි කරනකොට වීර්ය වැඩි වෙනවා, සමාධි පරයන්ක වැඩි කරනකොට සමාධිය වැඩි වෙනවා. ඒ නිසා සමාධිය ඇති වෙන පරයන්කෙදී ඇති වෙන සමාධියේ වීර්යයෙන් ආධාර නොලැබුණොත් ලෙඩ සමාධියක් කරනවා. ඒ වගේම සක්මණෙන් ඇති කරගන්න වීර්ය සමාධිය සම්බර කියන නැත්නම් හිත අවසන්ට. හිත නිරපත් කරලා අවසල දාන. විශේෂයෙන්ම කියනවා සක්මණ කෙටි සක්මණක් නම් හිත විසන වැඩි කියලා. උගාක් එහාට යනකොට නම් සක්මණේ පොඩ්ඩක් සමාධියක් වෙන නිසා හැදෙනවා. ඒ නිසා ළඟ ළඟ එහාට මෙහාට යන්න ගත්තොත් හිත විසන ගැතියි. ඒ නිසා කියනවා සාමාන්‍ය සක්මණේ පියවර 30ක විතරවත් සමාවත් මේ සක්මනක් තියෙන්න ඕන කියලා. එතකොට අඩි වලින් නම් අඩි 40ක් 45ක් විතර යනවා. අඩි කියන්නේ මේ වඩු වඩු වඩු බිමේ. පියවර කියන්නේ වඩු බිමේ අඩි මේ එකමාරක් විතර වගේ කියලා කියනවා. හරියනක් විතර වෙනවා සාමාන්‍ය අපි එක පියවරකට. ඉතින් ඒ වගේ 30ක් විතර වගේ පියවර 30ක් විතර වගේ තියන්න කියලා. වාඩි වුණා. ඒක මිනිස් වල හිත සමාධිය වෙනවා. සිතිවිලි දුර බවක් කියනවා හරිය ඉක්මනට මේ ග්‍රැබ් ගිහිල්ලා බොහොම ඉක්මනට හරි ඉක්මනට ගියා නෙවෙයි ඒක හරියට මොකද වෙන්නේ සක්මනේජිත පරියන්කේ නෑ සක්මනේ සක්මනේ කළාට පස්සේ තමයි ඉන්නේ පරියන්කේදී සක්මනේ පසු පරියන්කේ තමයි ඉන්නා ඉස්සරේ ඒක හරියට හරිය තුලම කරේ ඒක තමයි දැන් ඔය මේ කවුද අයින්ස්ටයින් හොයාගත්තට පස්සේ ටයිම් ස්පේස් කියලා යා වෙනම වචනයක් දැම්ම මේ කාලය කියන එක හිතින් ගත්ත සංඥාවක්නේ. ඒ සංඥා හැඩ වැඩ වෙනස් වෙන එක තමයි ඔය පේන්නේ. ඒක පිළිබඳව මේ මේ වෙනදා තිබුණු අධික පළල මිනු කිරුම් ක්‍රමේ තරාදී හොර වෙන්න පටන් ගන්නවා. ඉතින් හොර තරාදීන් කිරන්නේ ඊපස්සේ. ඒ සංඥා වෙනස් වෙන බව තමයි මේ ඔප් කරලා පෙන්වන්න හදන්නේ. අපි හිතාන කාලය, අපි හිතාන දේශය අපි කොයි අතරද ඉඳගෙන ඉන්නේ කියලා හොයන්න බැරුව යනවා. මේක කරකොලතරිය වගේ දිශා මාරු වෙනවා. හිටපු වෙලාව පැයක් දෙකක්ද සමහරට එක විනාඩි 5ක් පැයක් විතර වගේ දික් වෙනවා. සමහරකට එක පැයක් විතර විනාඩි 5ට දික් වෙනවා. ඉතින් අර අමාරේ සයියා ඒ දවස්වල විනෝද සමේ වැඩපිළිවෙල තියෙනවා දෙන්නත් එක ගිහිල්ලා මේ ගියක් බින්දින්ද. ගිහිල්ල වෙලා රෑ වෙලා ලුගියේ. ගිහිල්ල කෙසෙල් ගහක්ලා කැංගිලා ඉන්නකොට 12 වදිනව ඇහුණලු. පැය 3කට විතර පස්සේ ඕනේ එක වදිනවා. කියලා යා කියනවා නිකන් මොකද මధుරෝ කකා ඉඳ ගියාම අර පැය ඇඳ එකේ ඉඳලා යනකොට පැය 3ක් වගේ තමයි තේසි මිනිහා කියන අනිත් එක නඩ මැෂිනායිලා 12 ඉඳලා පැය 3ක් විතර යනකොට ඕනේ යන්තම් එක වදිනවා කියලා. ඒක බුදුරජාණන් කියන්නේ නිදි මරන්නට රාත්‍රිය දිගයි. වේද මනසයට ගමන දිගයි. හොඳ නිින්ද යන මනසයට රාත්‍රිය මදි. ඒ කියන්නේ අපි අපේ සංඥාවල් මේ වගේ මිරිඟුවක් මේකේ ඒකාකාර නියමිතයක් නැහැ. ඒක වෙනස් වෙන බව තමයි අපි අත්දක්ක ගන්න ඕන කරන්න පුළුවන් තරම් කැපිපේන විදියට සංඥාව අවුසාගත නම් කාලය පිළිබඳව මහ වෙහසක් දැනෙනවා. සංඥා බොහොම නිරවුල් නම් වෙලාව අඩුවෙන් පොඩි ගොඩාක් වෙලා වේද පුංචි වෙලාවක් විදියට. ඒක විශේෂයෙන්ම ලෝකයේ පවතින මේ කාලය සහ දේශය කියන මාන දෙකේ තමයි. ඒ මාන දෙක එහෙම වුණත් අපි නිකන් නිදර්ශනයකට කියනවා අපේ පෘථිවිය කරකෙන්නේ සූර්යයට මෙච්චර දුරකින් ඒ වගේ මේක එකම වේගයකින් කරකෙන්නේ යම් විදියකට පෘථිවියේ උඩයි යටයි තියෙන හිම කඳු ටික දිය වෙලා මැදට වතුර ආවොත් මේකට මේ දුර තියාගෙන ඉන්න බැරි නෑ ගැස්සෙනවා. එතකොට යාගේ කාලය සහ දේශය වෙනස් වෙනකොට මේ ඇති වෙන කම්පණය නිසාම මනුස්ස ජනගණයෙන් හතරේ තුනෙන් දෙකක් මැරෙනවා. මේක විශාල මේ ජල ගැල්මක් වෙනවා, භූමිකම්පාවක් වෙනවා, සැලී යනක් වෙනවා. ඒ වගේම මේ මේ කක්ෂයේ පැනීම නිසා ඇති වෙන කම්පණය අපිට මොනම ක්‍රමයකට පපුවට දරන්න බෑ කියන්නේ. අපි තිබුණ මේ සංඥාව නැත්නම් අපේ තිබුණ අර පරණ ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එක සම්පූර්ණයෙන් පදිනවා. එදාට ඔය කැල්කියුලේටර්ස් කොම්පියුටර් මොකක්වත් වැඩ කරන්නේ නැතිනවා. ආ 1යි 2යි 3යි කියන්නේ. අර ෆීල්ඩ් එක වෙනස් වෙනවා. ඒ වගේම අපිට මේ ඒ පොළවේ ගැස්මක් ඒ වගේ ගැස්මක් ආපම වෙන මේ වේග දරා ගන්න බෑ. මේ සංඥා පද්ධතිය වෙනස් වෙනවා. ඒ වගේ දේවල් තමයි ඔය ව්‍යසන කියලා කියන්නේ. ඉතින් මේ මේ විද්‍යාව කිය කිය ඉන්නේ මේ හීටින් ග්ලෝබල් හීටින් නිසා කොයි වෙලාවක හෝ මේක පණින්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒවා මත වෙනවද නැද්ද කියන්න අපි දන්නේ හොඳට නිදා ගන්න බය වෙන්න බෑ රැ වෙනකොට ඌව ඌව බල බල ඉඳලා නිදා ගන්න තු අප්සෙට් වෙන්න එපා මම නිකන් මේ ගොඩේ කතාවක් කියන්නේ මේවා වෙනත් වුණොත් දැන් අපි මේ හිතාන්නේ මගේ පුතා මගේ දරුවෝ රූපියලේ වටිනාකම් මෙච්චර ඔක්කොම නේ සැලසුම් කරලා තිනකො පොඩ්ඩක් අංජබජල් වෙන්න ඕන මොකක්වත් නැහැ ගන්න දෙයක් නැහැ ඔය සංඥාවල් ටික හෙල්ලිච්ච ගමන් මොන්නම දෙයක්වත් නැහැ ඔය ඔපරේෂන් කරනකොට මෙමරි එක පොඩ්ඩක් කියොත් ක්ලෝස් මෙමරි එක පොඩ්ඩක් ගියොත් අල්සයිම ආවොත් ඉතින් ඔක්කොම කරගුවා ඉවරයි ඒ ටික තියෙනකන් තමයි අපි ඒක තමයි ලොකුවට උපදාන උපාදාන කරලා අල්ලන්න තියෙන එකෙන් කරන්නේ සංසාරේ හැදෙන එක තමයි නමුත් ඒක පොඩ්ඩක් ගැස්සෙන්න ඕනේ වැඩේ බලන්න. ඊට පස්සේ ඉතින් කතා කරලා වැඩ. ඒක කියන්නේ අදිෂ්ඨාන ශක්තිය. බුදුරජාණන්සේ තිබුණ අදිෂ්ඨාන ශක්තිය කියලා මේ ඒකෙදිත් ඒක බොහොම මොකක්ද කියන්නේ මේ හිත සහලවනවා ඒක කියනකොට බුදුරජාණන්සේ මේ සංසාරේ පුරාට සංසාරිස් සාරසංකේ කල්පලක්ෂය මිනිසුන්ට උදව් කරපුවා කිලෝරක්ම නැහැ. අන්නේ මොනවාක්වත් නැහැ සීමාවක් නැහැ. ඇසිස් මස්ලේ දන් දීලා ඔක්කොම කරලා අන්තිමට බුදු වෙන්නේ ඉස්සල දවසේ රාත්‍රිය කියලා තමයි කියන්නේ සාමාන්‍යව මාර පරාජය කරපු කතාවක්. මේ මාරයට තේරෙන්න පටන් ගන්න මේ මනුස්සයා මගේ ශීස්ත්‍රයෙන් දැන් පණින්න හදන්නේ කියලා. මගේ මේ බල සීමාවෙන් පණින්න හදන. ඒක මාරයට කරන ලොකු ඔච්චපක්. මහා නින්දා. ඒසක් කොහොමද හිත සලන්නයි හදන්නේ. ඊට පස්සේ ඇවිල්ලා කරලා මේ බය කරන්න හදනවා, රාගෙ දෙන්න හදනවා, ද්වේෂෙ දෙන්න හදනවා නෙවෙයි. ඒ සිද්ධාර්ථ රාජසේ අද්දේකවත් අක්ක බලන්නේ මොනක්වත් කරන්නේ. ඊට පස්සේ ගිනි වැස්සවනවා, භූමි කම්පා කරනවා, নানা ප්‍රදේවල් කරනවා. කරලිවලා කිසිම විදියකට මේ පටලවා ගන්න අමාරුයි. සටනට පටලවා ගන්න. මට මේ අපන්නක ප්‍රතිපදාව වෙන්නේ. මොනම දෙයකට සැලෙන්නේ නැහැ. ඊට පස්සේ මාරයා කියනවා උඹ ඉන්න පොළවේ වාඩි වෙලා ඉන්න තැන උඹට අයිති නැහැ කියලා. ඔක මගේ. ඇත්තට මේක මාරයාගේ තමයි. ඒකට සර්වඥාන්සේ කල්පනා කරලා බලනවා මේ මම මෙච්චර කාලයක් පිළිපිරිවි පාරමිතා පුරේ මේ පොළොව සාක්ෂි කරගෙන. ඒ නිසා මම මේ මා ළඟ තියෙනවනම් යන්නේ. පාරමිතා ශක්තියක් අදිෂ්ඨාන ශක්තියක් ඒක මේ මේ මේ මහ පොළොවේ කෙරුවේ. ඒක තමයි පඨවි බලන දුසුන්දරී කියන සූත්‍රයේ තියෙන පඨවි බල සුන්දරී කියලා කියන්නේ මේ පොළොව මහාක්ති කරගෙනම බුදුරජාණන් වහන්සේලා පස් දිනක් පහළ වෙලා තියෙන නිසා පොළොව සතුටු වෙනවා. ඉතින් ඒ සතුට මායයට ඔප්පු කරන කවුරක් කරන්නේ සවිඥානික සියල්ලම පැනලා ගිහිල්ලා. බුදුරජාණන්සේට උඹට මතකද මම මේක කිව්වා කියලා උඹට මතකද කියලා අහන්න කිසි කෙනෙක් නෑ ඔක්කොම පැනලා ගිහිල්ලා. ඉතින් කල්පනා කරනවා දැන් කාටද කියන්නේ? දැන් මාරය ඇවිල්ලා කියනවා මේක උඹට අයිනේසස් මහ පොළොට අත තියලා කියනවා. මම මේ ඇසිස් මස්ලේ දන් දුන්නා දන්නවනම් මේ ඝනකට මහ පොළොව දනීවා. වෙන කිසිම කෙනෙක් අපි ඔය මේ සංසාර නෙමෙයි කොහෙද උදව් කරත් අපිට උදව් කරපු එකෙක්වත් අපිට ඕනෙලාද නැහැ. ඒක ඉතින් පරම සත්‍යයක්. අපි හිතන්නේ එහෙම නෙවෙයි රක්ෂණ සංස්ථාවේ සල්ලි තියෙනවා නම්, බැංකුවේ සල්ලි තියෙනවා නම්, අපිට විශාල පවුලක් ඉන්නවා නම් අපිට මේක හරියයි කියලා. ඔත් මතක තියාගන්න අන්තිමට මේ හිට පිට නැති පොළොව විතරයි සාක්කෙට ඉන්නේ. කිසිම කෙනෙක් නෑ අපේ පැත්තේ කට්ටිය කියන්නේ ඒ ඔක්කොම දුන්නලා දැඩි මුණ්ඩ දෙයිය විතරක් සිවුරස්ස ඇඟිලා හිටියා කියලා කියනවා. දැඩි මුණ්ඩ දෙයිය ගැන ඒක එහෙමයි කියන්නේ. ඒ කියන්නේ ඒ වෙලාවට හක් වෙන්න එපා කවුරක්වත් සාක් වෙලා. ඒක තමයි භූමි ස්පර්ශ මුද්‍රාව පෙන්ලා දීලා තියෙන. එතකොට මහ පොළොවට දරා ගන්න බැරුව ගියලු හෙල්ලුම් කරනකොට මාර්යා ලෑස්තිලා හිටියත් මාර්යා නැගලා හිටපු ඇතාගේ මට මතක නැහැ මොකද්ද නමක් කියනවා. ඒ ඇතා බය වුණා. බයලා ඌ කැලේ දුවන්න පටන් අර ගන්නකොට සෙනග හිටවලු මාර්යාත් දුවනවා. මාර්යා මාර්යා පරාජය බාරගත්තා. ඊට පස්සේ වරසෙනග අඹාගෙන අඬාගෙන දුවලා තිනවා මේ ලොක්කා යනවනේ කියලා. ඒකෙන් තමයි මාර්ගය. ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ගාථාවක් ශ්ලෝකයක් බඳලා තිනවා උන්වහන්සේ කියලා තියෙනවා ත්‍රිවිධ ශාසනය වැඩිම සඳහා අවසාන ලේ හුස්ම බිඳුවත් හෙළු යෝගාවචරයේ භස්ම මේ තියෙන බව මහ පොළොව දනීවා ඒක තමයි ලොකු සංස්කෘතික ස්මාරකේ දාලා තියෙන්නේ මොකද උන්වහන්සේලා විඳ බුදුක් අපිට කොච්චර කෙරොක හිතා ගන්න බෑ ඒක ඉතින් දන්නේ මේ හිස් මේ ඝනකට මහ පොළොව තමයි. ඒක නිසා කියලා කියනවා ත්‍රිවිධ සාසනය වැඩිම සඳහා අවසාන හුස්ම බිඳුව දක්වා සටන් කළා. අවසාන බිඳුව හුස්ම බිඳුවත් හෙළුව යෝගාවචරයේ බස්මයි කියන්නේ. පුච්චලකට අලු ටික මෙහි කියන බව මහ පොළොව දන්නේවා කියලා ලස්සන ගාතාවක් බඳලා තියෙනවා. ඒක නිසා අන්තිමට අපට හතර රියනක් වකපමණ වෙන පොළොව තමයි සාක්ෂි වෙන්නේ. ඔය අනික් ඔය තියෙන දේවල් සියරම නැති වෙනවා සිදු. ඒ බුදුනාට පස්සේ බුදුනාට පස්සේ ඉන හැම වෙලාවකම මේ වැඩින් පස්සේ ඉති මායාට ඉඳ දෙන්න වෙනානේ බුදුරජාණන්සේගේ කෘත්‍යයට ඒත් ඇවිල්ලා උලිහිලි කාලා කියන පස්සේ ආවර්තිකා නිවිද දැන් පාස්කේ කියලා ඒක ස්පාර්ටි බංගලෝරේ හැම ශරීරයකම අපි කැන්වස් එක දෙනවා. ඒ කියන්නේ චිත්ත වීජයක් විස්තර කරනකොට අභිධර්මාචාර්යවරු ඉතින් අටුවාචාර්යවරු කියන්නේ භවංග චලන භවංග උපච්ඡේද පංචද්වාර වජ්ජන චක්කු විඥාන එමනේ නිසා භවංග චලනට ඉස්සලා තියෙන්නේ මොකද්ද නිශ්චල භවංගය ඊට පස්සේ තමයි චිත්ත වීජයක් දුවන්නේ චක්කු වීජය සෝතේ ඊට පස්සේ ආය වැටෙන්නේ මේ ජවන හතෙන් පස්සේ ආය භවංග පතමේ. ඉතින් ඒ නිසා මේ දෙක අතරමැද තියෙන විවේක විවේක ස්ථානයක් තමයි. ඒ කියන්නේ නිශ්චල වතුර වලකට කොලයක් අදගෙන වැටෙනවා. කොලයක් වැටුණාට පස්සේ ඊට සමාන රැලි තරංග මාලාවක් ගිහලා ආයෙ මේක නිශ්චල වෙනවා. ඊට පස්සේ තව තැනකට වැටෙනවා. ඒකකින් දිගින් දිගට කොළ වැටි වැටි යනවා වගේ තමයි චිත්ත ගත්ත චිත්ත මේ මොනවාද මේ චක්කු විඥාන වේගය දිගට දුවනවා කියලා කියන්නේ. එතකොට භවංගෙට එනවා හිත වැඩි එනමු චලන වැඩි නිසා තැම්පත් වෙන්න වෙලාවක් වෙන්නේ අපිට පේන්නේ දිගටම පේනවා පේනවා වගේ තමයි. මොකද හැම වෙලාවෙදීම අතරත් අතරමැද තියෙනවා. ඒක මේ ඔය ඩිජිටල් මේවයි තියෙන්නේ 0 එක හරි 1 එක හරි තියෙනවා. ඒක ඔක්කොම වෙන වෙන යුනිට්ස්. එකින් එකට සම්බන්ධයක් නැහැ. ඒ එකින් එකට හේතු කරපුවම එක දිගට පවතින වගේ වෙනකොට හැම එකක්ම නැත්තම් අපි පොතක් කරගත්තාම ඒ පොතේ මේ පැත්ත ගන්නකොට නම් පිටකොන්ද තනිවර තියෙනවා මේ පැත්තේ හැම පිටුවක් අතරටම ඇතුළට යන ඉදසස්සේ. මේ පොතේ මේ කොලේ පස්සේ තමයි මේ කොලේ තියෙන්නේ. බැලු බැලමට නම් මේ ටික කුට්ටිය වෙනුණාට හැම තැනකම පතුරු ගෙන්න තියෙනවා. ඒ නිසා මේ හැම තැනම අවකාශයක් තියෙනවා. පිටු දෙකක් අතර අවකාශයක් තියෙනවා. එහෙනම් අල්ලනකොට නම් වෙන්නේ ඝණයක් අහු වෙනවා. ඒක නිවනක් කරගන්න පුළුවන් ඉතුරු අතරමැද තියෙන පැවැත්ම අල්ලගත්තොත් මේක නිවන නැති වෙනවා. මේක අතරමැද තියෙන හිස්තන ඇල්ලුවොත් නිවනක් බාටපත් වෙනවා. එනිසා එකේම ආස්තිකත්වය අල්ලන එක නා සාස්වතයට වැටෙනවා. නාස්තිකත්වය අල්ලන උච්ඡේදයට වැටෙනවා. ආස්තික නාස්තික දෙකට අහුවෙන්නේ නැතුව මන්දමාවතේ ගියොත් ප්‍රවේශමේ නිවන කියලා කියන්නේ අකාලික දෙයක්. ඒක මේ මතු පහළ වෙන දෙයක් නෙවෙයි අවබෝධ කරනවත් එකම වෙන දෙයක් ඒ නිසා ඒක අපි දැනටත් අපි ඒක උඩ තමයි ඉන්නේ අපි ඒක වහ ගන්නවා නිතරම සක්කායෙන් සහ සක්කාය සමුදේ නිරෝධය දකින්න මොඩ වෙනවා නිරෝධ දකින්න බැරි වෙනවා අපිට දැක්කොත් නිවන් දක්වන්න වෙන හෙට එනකන් දැන් අද ප්‍රශ්නපත්‍රයේ ලියුව ප්‍රතිඵල ඉන්නේ හෙට කියලා කතාවක් නිවෙන්නේ නැහැ ප්‍රශ්නපත්‍රයේ ලියනත් එක්ක ප්‍රතිඵල තියෙනවා හොඳයි අපි දැන් විලා නමේ කාල වෙලා තියෙනවා. එනිසා වෙන මොනවාක්වත් අපිට මේ වගේ ප්‍රශ්න නැත්නම් මම යෝජනා කරනවා මේ සතිವಾರයේ මෙතනින් સમાප්ත කරමු කියලා. දැන් අපි 9 වෙනි දවසේ අපි හෙට මේ වෙනකොට ඒ කියන්නේ භාවනා වැඩ පිළිවිලේ අවසාන රාත්‍රිය බාටපත් වෙනවා. අපි ඊට පස්සේ දවසේ තියෙන්නේ විශ්‍රයාම වැඩ පිළිවෙල. ඉතින් මේ තාක්කල් අපි ඒ සැලසුම් කළ පරිදි නිශ්‍යාකාර වැඩ සිදුවේගෙන ආවා. ඒ සඳහා පෙනීන පෙනී උදව් කරපු සංවිධානය කරපු සෑම සියලු දෙනෙක්ව අපි මේ වතාව සීපත් කරලා අපි විසින් රැස් කරගන්න ලද පින ඒ සියලුම පෙනී නොපෙනී උදව් උපකාර කළා වූ සංවිධානය කළා වූ සියලු දිනාටම අත්පත් වේවා ඒ සියලු දිනාටම බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් මේ පැමිණ වැඩවතාව සාන්ත සුන්දර නිවන පිණිස මේ පින ඒවා කියන අදහසින් පින් අනුමෝදන් කියලා අපි ආරාධනා කරමු. ඒ වගේම අපි හිත මිත්‍ර ඥාති දන්න කියන සියලු දෙනාටමත් පින් අවශ්‍යතාවයක් තියෙනවා නම් පිනක වටිනාකමක් තේරෙනවා නම් අපි මේ හොඳට පින් ඇති කරගෙන රස කරගෙන ඉන්න වෙලාවේදී අපි සාදර වෙන්න ඕනේ කැමිනිලා නිසිසේ ඍසිසේ පින ලබාගෙන බුද්ධ විදිට්ඨා ඒ නිසා යැත්තෝ පින්කමිති යැත්තෝ කොතනක හිටියත් මේ මොහොතේ මේ දිහාවට නිතගත යොමු කරත්වා කරලා මේ පින දැකලා මුදිතාවේ සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේම අපි විශ්මුත් විවිධාකාරයෙන් කැපකිරීම මාර්ගයෙන් මේ රැස් කර ගන්න ලද පින කිසිසේත්ම ලාභයක් පිණිස නෙවෙයි සත්කාරයක් පිණිස නෙවෙයි වෙන ප්‍රසංසාවක් පිණිස නෙවෙයි බුද්ධ ආදී උත්පන්න වහන්සේලා විසින් පැමිණ වැඩවදාළ ඒ සාන්ත සුන්දර නිවන තමයි මේ මේ කුසල් ශක්තිය නිසා ඒ නිවන කිප්පා විඥාවේ සුඛ ප්‍රතිපදාවෙන් ළඟා කරගන්න අප අපටත් මේ පින එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අදාසින් අපි ඊත්තාවතාචාදී ගාථා සත්‍යයනාට පිළිගන්නවා. එත්තාවතාච කම්මේහි සම්මතං සප්පේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा දේශනා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ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 ඕකාසවද්දානි බන්තේ ශෝපත් වෙත්වා මෙයකතං පුඤ්ඤං සාමිනාමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි සාමිනාකතං පුඤ්ඤං මනසං අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාසවද්දානි බන්තේ කමං කමිතබ්බං सुपर